අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි අදත් අපේ පුරුදු පරිදි එකට පටන් ගන්න ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය දවස්වල වගේ අපි ආරාධනා කරමු ඉංග්‍රීසි මාධ්‍යම ප්‍රශ්න ඉස්සලා ඉදිරිපත් කරන විදිහට අපි ෆ්‍රැන්සිස් පාස මහත්තයා Good afternoon fellow yogis and yoginis dear venerable sir I am a relative noise, novice to meditation and have spent the past few days trying to improve my concentration. However, more recently, as my concentration has increased, a few issues have arisen, which have left me feeling somewhat stuck. First, let me report my experience. When I attend to my breath in sitting meditation, I first observe the in breath and the out breath, accompanied by movement of my abdomen. With the in breath, I feel a cool air sensation hitting the upper back of my throat. With the out breath, a faint warmness against my upper lip the abdomen. I notice as a rising and falling wave, and I notice the slight lift and lower of my upper body as a result of the abdomen moving. <clears throat> I attempt to seek out the touching point without forcing it. However, the most prominent part of the breath changes at different times. Sometimes it is the in breath and the out, but more often, as the breath becomes more subtle, the in and out becomes barely perceptible, and mainly the rising and falling remains. I am unsure. Is this then the touching point to search for in subsequent sessions. The other thing that happens in this is when I try to keep my breath natural and unforced, as you have said. When I am sitting upright with my spine fully straight, I find that my breath becomes shallow, short, quick in breath, longer out breath. This does not feel natural to me and contrasts to my slower, deeper breathing when I am sitting in a slouch, slouched position or resting, lying down. However, this shallow breathing happens repeatedly without my intention. The problem with it is that after a period of this shallow breathing, my body compensates by taking a deep breath almost like a sigh. This then disrupts the flow of the breath and my observation as the breath again is not subtle. A few days ago, I had a brief moment where I felt like body, my body disappeared and there was just me and my breath, and it felt almost like floating. I haven't experienced this since and wonder if the pattern I have described above is preventing me from deepening my meditation. Any comments or advice on how to progress would be very much appreciated. May the blessings of the Triple Gem be with you. The essay starts with the uh, term introducing concentration. Essay ending up with how to proceed mindful uh, the meditation and I would like to add another term to this essay the mindfulness so when and where the meditator clearly understands is very subtle anyway what is meditation, what is concentration, what is mindfulness. But anyway, most important crucial word is mindfulness. It is missing in this essay. So that is the root cause for this doubt or entertaining of doubts. When and where you try to gear everything for the concentration, you want to have a fixed object. You want to have a what you call the benchmark you need the reference point. So you look at it. More and more you repetitively observe the same benchmark, same reference point, same sign. Concentration increases. But in natural, the same thing never appear again and again. It's always changing, very clearly indicate. When and where I try to see the touching point, it is changing. Though, then this change the person do not know whether it is something mishap or it is something natural. And another event is when the breath is fading off, it appears like abnormal. So, uh, sigh, a long breath happen. That also the, uh, he or she do not know whether it is something a reaction to the body or it's a natural outcome. So these everything indicate the mind never happy with impermanent notion. So therefore when and where impermanent come into being, you are very meditation challenged, you are very concentration challenged. That's the crux of the uh, essay. That is why knowing that introduce and try to implant, don't worry about the concentration, don't worry about the meditation, just try to define the term mindfulness. Mindfulness is clear awareness. When and where you try to see the touching point as far as this person is concerned, then you can see touching point is changing. And when and where you try to see the in-breath and out-breath, you can see rising and falling. So for mindfulness, everything valid. But if you are looking for concentration, you will pinpoint, you will advert to the one particular point and it must be a, uh, like a target, fixed target, must not be changing. So this is the basic or not the basic i would say subtle things when you keep on practicing it's a fine tuning happen fine refinement happen i am doing the same thing with you, using the terminology uh, please don't focus or don't gear your meditation to the concentration try to define again and again with your these all examples or experience mindfulness for the mindfulness these all are positive but since you have measured it, sized it through the concentration, whatever changing appear like a challenging. So therefore you have an internal phobia, internal reaction, entertaining of doubts when and where something is changing. So please do the same, welcome everything. Look, don't look through the mirror of concentration, just see the, through the mirror of mindfulness or awareness, you can understand things are changing. It's so obvious within a short period and when and where you allow the impermanent notion to come in, impermanent nature to come in, moment you accept it, Fading off is the basic theme in the meditation. Everything start to fade off. Your body also will fade off. Your breath also will fade off. Your doubts also will fade off. Your uncertainty also will fade off because you are ready to accept everything. It's a kind of a open-heartedness, accepting. So please reconsider, put mindfulness in forefront uh, rather than the, your mind selecting the concentration no meditation as the forefront. Once the mindfulness come in definitely, uh, no time, no sooner, this very the mindfulness will give your concentration as well as the meditation but the type of concentration you are going to develop is not the what you expect. This kind, the type of concentration going to develop is called momentary concentration, not the conventional concentration. That itself is functionally the same. So therefore, once that is got into the momentum, uh, it will serve the purpose. So therefore, please promote everything, facilitate everything. Only your perspective must be little adjusted. Sir, that you have done the talk last night. We can't hear. The mic is working? Yeah, it is working. Okay. Sorry about that one. Venerable Sir, further to your Dhamma talk last night and the question I raised last afternoon, I focused on the gap between the end of out breath and the beginning of the in breath. My mind settled quickly on the gap and there was intense rapture as usual. However, the rapture ceased after some time and the mind settled to a calm state. There were sounds, thoughts, and pain, although felt far away, and I realized that if I go to investigate them, then I got caught up in the thought making. I know I have to go a long way to get familiar to this mind state. As you said last night, the mind is opposing this because from time to time I take deep breaths similar to the situations when I get fed up and have to experience long delays. During walking meditation, I anchor my mind on the hard touch sensations on the feet. Most of the time, when there is external sight, sound, or smell, my mind goes out but comes back soon to the touch sensation in my feet. Taking food is one of my weak points as I get caught up in the tastes. Bhante, please provide further guidance to improve my practice. Uh, my practice. Uh, your guidance and instructions have made a significant impact on me. May your aspirations be realized in this very life. Thiruvan Saranai. The, the early part of the essay is that whenever you try to see the gap between the end of the out-breath at the beginning of the in-breath, you can't do it by your choice itself. There should have a certain amount of maturity in the meditation, preparedness of the mind and uh, instructed mind and then you know how to shoot into this gap. And once it is there, you feel the least frictional area. Because kept me, there's nothing to hit. And it's a, it's a comfort zone. So whenever it happened, that thrills and thrills going to happen. So after a while, at the beginning it is oceanic in feeling. You feel endlessness you feel uh, limitlessness and no friction and kind of uh, adventurous. But after while you start to feel all the other sensations, feelings, perceptions, thoughts and kind of thing, but you have a distance. That distance uh, makes space and our rational mind, not the normal mind, rational mind try to make stories out of this far away distance things. So this is called fabrication. This is all storytelling. That's what fill our mind. So here, if you go prepared or instructed, you can see they are too far away and let them be there. Let the sleeping tigers to sleep and try to entertain or familiarize this space. It's a kind of a preparedness. So then you feel the distance sleeping tigers as enemy and the, the internal or space as the friendly part and they are also danger also because sometimes you get develop such an attraction so to this frictionless area and then you develop hatred to the distance area so once you familiarize that means not to making stories, not to fabricate, let them be there. After a while you see, they are utterly reciprocal each other relative each other. Without that distraction, this space is not there. Without this space, distractions are not there. So you have to familiarize. You, yes, you have to go a long way, but if you go prepared, they are relative each other. With respect to these distractions only, this space will be defined. With respect to this the space only, the distractions will be defined. This is the mind. This is the consciousness. Distraction versus lack of distraction, the separation is happening. As far as there are two, not only mind is separating, mind is developing likings and disliking. If you like distractions, that is objects, you hate space. Whenever you like space, naturally you hate distraction. So not to have that frustration, sectarianism, or fundamentalism or separate, um, separate likings and disliking, the Buddha invented what about having a mind equipoise for distractions as well as for the space, matter as well as lack of matter. Understand they are two sides of the same coin. Let them be there. You are, you are familiarizing, seasoning, mastering, they are changing pace one after the other. At a time you get the distractions and once that is finished you go to the space. When you go there to the space, again naturally distraction appears. So this is a natural order that is called the cause and effect. Don't get involved, don't get committed to say I am the person creating distractions or I am the person creating the space. You have no choice. Simply you have no choice. It is something happening, don't fork your fingers. Just let it happen. You can see how reciprocally objects appear, space appear. Object appear, space appear. As far as you consider they as contrast, you get worried. You get involved. You get uh, frustrated. As far as you consider both of them as cause and effect, you can be a neutral observer. You also can distance and see they are happening. So that is how it take long time. But raw materials are enough now. Then you got the material, so season it in a such a way, let the distraction come at a time, let the space come at a time, or let the in-breath happen at a time, let the end of the in-breath happen at a time. Mind selects, or opportunity selects, like a predestined situation. Don't think that I have selected matter, I have selected space. They are happening in a harmonious way. Don't get committed. It is to say you have to sit near the river, on the bank, in a dry place and see how the flow is river happening, don't fork fingers. Let it flow in a natural order. And then you find you can get a distance and they are happening by its own accord. Here I selected only two part, that is the distracting object and the space. So let it happen. More you frequent it, more you master it, more you get distance. That is called emancipation. That's it. Okay, that's part of English question, so we'll change the medium channel. ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සැමගින් අවසරයි. අද ප්‍රශ්න 23ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස සක්මනේදී ආරම්භයේ සිටම පාදයට අවධානය යොමු කළ හැකිය. මුල සිටම එසවීම තැබීම ලෙස දැනෙන අතර ටික වේලාවක් ටික වේලාවකින් එසවීම ගෙන යාම තැබීම ලෙස විස්තර සහිතව පාදයේ ක්‍රියාකාරීත්වය පොළවේ ගැටෙන ප්‍රෙෂර් පොයින්ට්ස් පොළවේ තද ගතිය යනාදිය දැනේ. ටික වේලාවකින් සක්මන රිද්මයානුකූල වී ඉබේ වාගේ සිදුවේයි. සිතුවිලි පැමිණ යයි. ශබ්ද ඇසෙයි. ටික වේලාවකින් ඒ බව දැනගත් විට නැවතත් පාදයට අවධානය යොමු කළ හැක. සිතුවිලි වලට සිත ඇදී ගොස් නැවත එන විට සක්මනේ රිද්මේට වෙනසක් වී ඇත්දැයි බලා සිටිමි. සමහර විට රිද්මය වේගවත් වී ඇති බව දැනගතිමි. ඒට හේතුව සිතුවිලි වලින් එන ආවේගද සිතක සිතක සිතවිලි සහ සිතන සිතවිලි සහ සිතෙන සිතුවිලි වෙනස් කර හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කර දෙන්න. ඒ තවත් කොටසක් තියෙනවා. අපි කෙටි කෙටි ප්‍රශ්න ඉස්සලා ගමු. මොකද දිග ප්‍රශ්න මන් දෝත්සාහය කරමු. හිතන හිතවිලි හිතන හිතවිලි කියනවා ඒක බොහොම අමාරුයි සසංකාරික අසංකාරික ભેදය මේ ඒක නිසා ඔක්කොම ගණන් ගන්නවා හිතෙන හිතවිලි කියලා එකක්වත් ගණන් ගන්න එපා. එතකොට අපි ප්‍රශ්න විනිතිය බේම් විසඳනවා. මේ තීරම මේ වල්ලාසියෝ. එහෙම නැත්නම් කැලියස් වල්ලාසියෝ. එක එකක් ගණන් ගන්න එපා. හිතලාවත් එකයි හිතිලාවත් එකයි මං ඉඳගත්තේ හිතන්නේ නෙවෙයිනේ. හිතලාවත් අමතක කරන්න හිතිලාවත් අමතක කරන්න. එහෙම නැත්නම් අනුන්ගේ දරුවන්ගේ උපැන්න තහති වලට අසං කරන්න යන්න එපා. එච්චරයි කියන්නේ දෙන්නේ. ඒක කියනකොට නම් තේරෙනවා කට්ටියට. දෙවෙනි ප්‍රශ්නය මම පෙරදී රැකියාවට ඊතා ඇලුම් කළ අයෙක්මි. දැන් දැන් රැකියාව ජීවත් වීමට අවශ්‍ය මුදල් උපයා ගන්නා දෙයක් ලෙස පමණක් සිදු කරමි. හැකි හැම විටම gedara නතර වී විවේකව සිටීමට සිටේ. රැකියාවේ වැඩ බහුල වී දිනපතා කරන සක්මන පරියන්කේ කර ගැනීමට බාධා පැමිණෙන විට නොසන්සුන් බවක් දැනේ. කරන ක්‍රියා සතිමත්ව කිරීමට උත්සාහ කළද සමහර විට වෙහෙස අධික නිසා සතියට බාධා පැමිණේ. කාර්ය බහුලත්වය අතර දීම නිතිපතා නොකඩවා සතිය පවත්වාගෙන යාමට සහ භාවනා කිරීමට උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔය සමානලාට ඒක කම්මැලිකම නිසා අඥාන උපේක්ෂාව නිසා කරදරීමක් වෙනවා. අපි මෙතනින් කර ඇරියොත් කවදාද සංසාරේ ඉන්න වෙනෝටික් කරන්නේ. ඒ නිසා පැමිණිච්ච ටිකට කර දෙන්න. බට්ටක වැලක කවදාකවත් වැලට දරන්න බැරි gediyeන්නේ නැහැ. රැකියාව කියන්නේ බඩ රස්සාව කියන එක තමයි. මේ කම්පැනි බාර ගන්න යන්න එපා. දින වැටි කරන්න. ඒ නිසා ඒක කරන ගමන් බලන්න ඒ රැකියාවක් මේ සැකයට ආදරෙන් කරනවනම් විස්රාමයක් හිතෙනවා. ආදරෙන් නෙවෙයි නම් පල්ලිම කරදරයක්. ඒක නිසා ඒ වැඩේ විස්රාම විස්රාම ගන්නවා කියලා අපි කියන්නේ රතාවේ විස්රාම ගන්නවා කියන එක විස්රාම ඒක නෙවෙයි කරන කරන වැඩේ විනෝදාංශයට දාලා කරත හැකි. මම කරලා තියෙන සමන් දන්නේ ඕනේ වැඩක්. ඒක තමන් මම මේ කරන්න ඕනේ කියලා කරන්න ගත්තොත් ඒකේ මහන්සියක් එන්නේ නැහැ. ඒ නිසා ඒක සතියෙම නෙවෙයි ඒක සාමාන්‍යයෙන් අර ඒකට තියෙන ලෙන්ගතුකම ඒක සල්ලි වුණ උපය උපය මාර්ගයක් නෙවෙයි තමන්ට පැමිණෙනවන කවුරුහරි ආරාධනාවක් කරුවොත් මේක දීපන් කිව්වොත් කද්දාකවත් නොදීන්න බෑ පුළුවන්කමක් තියෙනවා ලොකු සංස කිව්වේ ඉල්ලීමක් කියන්නේ ඇඳිල්ලක් මිනිස්සු අඬවන්න එපා කවුරු හරි එළමනවල ඉල්ලුවනම් ඉදීපන් කරන්න පුළුවන් නම් කරපන් හැමදාම හම්බෙන්නේ අපිට වැඩේ ඒ නිසා රැකියාවයි ගමන් අපෙන් කළ යුතු යුතුයකමත් වෙන ටික කරන්න මොන එක ඩියුටිෆුල් නැත් බියුටිෆුල් කියලා මං කියන්නේ. නිසා ඒකට සතිය කිසිම බලපෑමක් නැහැ මම දන්නේ මම කරලා තියෙන නිසා මම දන්නේ මේ වැඩ අධිකකම සතිය දෙච්චර ප්‍රශ්නයක් නැහැ. අතට බුදුම තිරියම් කරන සුළුයි. නිතර ක්‍රියාශක්තියක ඉන්න කියලා තියෙන ලොකු සංස්කෘතිය කියලා තියෙන්නේ. එහෙම නැතුව හිත විවේක වුණොත් ඒක යකය කම්මල වගේ. ඉති ෆැබ්‍රිකේට් කරන්න ගන්න. ඉති හිතන්න ගන්න. තියෙන වැඩේ කරන්න කරන වැඩේ SMS දාන්න. slowly, mindfully, silently. රසාවක් දෙන වැඩේ දිගට මේ වැඩවල යෙදිලා ගත කරන්න. කවුරු හරි කිව්වොත් වැඩ දෙකම එක සැරේ කරපන් කියලා අන්න ඌ ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. එහෙම කරන්න බෑනේ. කරන්න කියන්න බෑ කාටවත්. තමන් ඒකට වේගෙයි. ඒ නිසා මේ වැඩ කිරියාවේ ක්‍රියා භාවනා කියලා එකක් තියෙනවා. ඒ කරන වැඩේ සතියෙන් කරනවා. එතකොට ඒක නිකන් යන්ත්‍රයකින් කෙරෙනා වගේ කෙරෙනවා. ඒ නිසා ඒකට බලපෑමක් එන්නේ නැහැ. දැන් අපි නැවතත් අපේ සතිವಾರය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විනාඩි 20ක විතර ප්‍රමාණයක් පේනවා. අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. මම පිම්බීම හැකිලිම පරයන්කේදී මූලික කමඨහන ලෙස වඩමි. මම දැන් මෙතන කියා හිත හිත හිඳගෙන සිටින ඉරියව්වට යොමු කළ විට නොබෝ වේලාවකින්ම පිම්බීම හැකිලිම ප්‍රකටව දැනේ. ටික වේලාවකින්ම අරමුණ තුනී වී පිම්බීම පමණක් මද කම්පනයක් ලෙස ඉතිරි වේ. ඉතිරි කොටස හිස්තනක් ලෙස දැනේ. මේ වන විට විවේකී බවක් දැනේ. බාහිර ශබ්ද වේදනා සිතුවිලි පැමිණියද මේවා දිහා ඔහේ බලා හිඳිනු මිස වෙන කිසිවක් කිරීමට නොසිතේ. මා භාවනාව ආරම්භ කළ කාලයේ සිටම මූලික අරමුණට පරිබාහිරව පැමිණෙන දේ ගැන දැනගෙන ඒ දේවල් මෙනෙහි කිරීමට නොසිතා නොසිතන නිසා ඒ ගැන බලා සිටීමට පමණක් පුරුදු වී ඇත. මෙහි වරදක් තිබේද? පරයන්කේදී සිතවිලි චිත්ත රූප පැමිණ නැතිව යයි. මේ අතරතුරේදී පිම්බීම දැනේ. සිටින ඉරියව්ව නොදැනෙන අතර ඉන වොයිස් පරහන් ඇතුලේ පැහැයි නාදේ වැනි ශබ්දයක් නොකඩවා ඇසේ. දැන් දැන් ඉන වොයිස් එක මා තනිව සිටින බොහෝ විටත් සමහර විට පිරිසක් අතරදීත් ඇසේ. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේකේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ වශයෙන් කියන්න තියෙන්නේ Tamanට ඔක්කොටම කියන්න තියෙන එකයි. තමන් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් බෙන්කල් අඳුනගත්ත නැත්තම් පත් කරගන්න ලද මූල කර්මස්ථානේ තියෙනවා නම් බාහිර දේවල් ආවට ඒව මෙනෙහි කරන්න කාලය ගත කරන්න එපා. උත්සාහ කරන්න ඒ බාහිර සද්ද වේදනා හිතිරි මොනවා ආවත් අරමුණ තියෙනවා නම් ඒ අරමුණ අරමුණ බාහිර අරමුණ නැති වෙලාවේ අරමුණ බලනට වැඩිය දක්ෂකමක් තමයි බාහිර අරමුණ තියෙද්දි තමන්ගේ අරමුණ වෙන් කළ අඳුර ගන්න කතිය. ඒ නිසා මේ බාහිර අරමුණ මෙනෙහි කරන්න ගිය ගමන් වෙන්නේ තමන්ගේ අරමුණ පාවා දීලා ආනන්දර කරලා බාහිර අරමුණ වලට හිත යන්න ගන්නවා. ඒ නිසා ඒවා මෙනෙහි කරන්න එපා. ඒව ඇවිල්ලා ඇත්තටම කරදර කරන්නේ නැත්තම්. නිසා මේ අරගෙන තියෙන ආකල්පය හොඳයි. ටිකට ඒ විදිහට කරගෙන යන්න. එතකොට විතරයි අපිට බලන්න පුළුවන් වෙන්නේ බාහිර අරමුණු ඇති විට තමන්ගේ අරමුණ බාහිර නැති විට තමන්ගේ අරමුණ මුලැමැදාග ඔක්කොම පැතිකර බලන්න පුළුවන් වෙනවා. එතකොට ඒකේ වෙනස් වීම, ඒකේ විපරිණාමය දැක් ගන්න තියෙන අවස්ථා වැඩි අර එනේන අරමුණ මෙනෙහි කරන්න යනවට වැඩිය ඒ නිසා තමන්ගේ මූල කර්මස්ථානයේ පේන තෙක්මානේ තියෙනවනම් ඒකට ඒ වෙලාවේ බාහිර තියෙන අරමුණ මෙනෙහි කරන්න යෑමෙන් මූල කර්මස්ථානට අනතුරු කරන්න එපා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්ස අප සක්මන් භාවනාව කරන වෙලෙහි දකුණු කකුල කකුල පතුල ඉස්සුවා තිබ්බා වම් කකුල පතුල ඉස්සුවා තිබ්බා යනාදී වශයෙන් හිතෙන් මෙනෙහි කර යුතුයද එසේත් නැත්නම් අපට සුපුරුදු ලෙස සාමාන්‍යයෙන් ඇවිදින ආකාරයට සක්මන් භාවනාව කිරීමට කමක් නැද්ද? වඩාත් උචිත කොයි ආකාරයේද? ඔබට තෙරුවන් සරණයි. ඒ දෙකෙන් කොයි එකhari වැටහිච්ච ආකාරය කියන්නේ නැතුව උත්තර දෙන්න බෑ මේකට. මම සක්මන් කරනකොට මොනවද වැටුනේ කියන්නේ නැතුව මෙනේ කළ යුතු ආකාරය සහ කොහොම කතා කරන්න ගියත් මේ වැඩිට බහල නෑ තාම. ඒ නිසා මේක නයි මම අහනවා තමයි සක්මන් කරලා තියනවාද? එතකොට ওই දෙකෙන් කොයි ක්‍රමේ හරි ක්‍රියාවත් කරපු වෙලාවේ වැටුනේ මොකද්ද කිව්වොත් අන්න ඒකෙන් නම් පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්. කැමැතිද මේ ප්‍රශ්න ලිපෙකන කට උත්තරයක් බඳින්න උසාවියේද? එහෙම නැත්නම් ඒ ටික ලියන්න කරුණා කරලා නැත්නම් මේ කලිතු ආකාර කියලා දීලා වැඩක් නැහැ. වැටහිච්ච ආකාරය තමයි තාමත් වැදගත් වෙන්නේ උපදේශයක් දීම සඳහා. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව සම්බන්ධවයි. මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය කරගෙන යමි. එහිදී මට ආශ්වාස ප්‍රශ්වාස වෙන්කර හඳුනාගත හැකි නොවේ. හුස්මට සිත යොමු කළ විට එකවරම නාසය තුල වේගවත් කම්පන චංචල ධාරාවක් දැනෙන්නට පටන් ගනී. හුස්ම ගැනීම හෙලීම වෙන්ව හඳුනාගත නොහැක. මෙම වේගවත් කම්පන චංචල ස්වභාවය ටික වේලාවකින් වේගය අඩුවෙමින් නිශ්චල වේ. ඉන්පසු නොඑක් අරමුණු සිතට ගලා එයි. ඒවා සිතුවිලියයි සිතූ විට නැතු වී යයි. ටික වේලාවකින් නැවත පෙරසීම නාසයේ කම්පන චංචල ස්වභාව දැනේ. නැවතත් ඒ ස්වභාවය නිශ්චල වන විට සිතට නිදිමත දැනේ. සිතේ සිතේ අභිඤ්ඤා ව්‍යාපාද විහිංසා සංඥා නැතිවන විට මෙසේ සිත නිද්‍රා තත්වයකට පත්වන බව ඊයේ දිනේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවෙන් දැනගතිමි. මුළු පරයන්කේ තුලම මේ තත්වයන් මාරුවෙන් මාරුවට අත්දකින්න විනා හුස්ම නොදැනී යාමක් සිදු නොවේ. ස්වාමින් වහන්ස ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ පෞද්ගලික ලක්ෂණ හා පොදු ලක්ෂණ නිරීක්ෂණය කළ නොහැකි වීම කාය සංස්කාර නොදැනී යාමට බලපානවා දැයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මෙලෙස කම්පන චංචල නිරීක්ෂණය ප්‍රමාණවත්ද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ත්වන් සරණයි. තුම්පලක මේ රාණපාණි හෝ ආසල් ප්‍රසාස වශයෙන් මේක සඳහන් කරලා තියෙනවා. ධර්ම දේශනාවේදී මොකක්වත් නිදර්ශනයකට කාරණාවක් ගන්නවා. ඒ නිසා මේ හැම කෙනාටම ආනාපානෙ පේන්න ඕන කියන එකක් වටලවාගෙන තමයි මේ ලියුම ලියලා තියෙන්නේ. Tamanට දැනෙන්නේ කම්පන චංචල නම් ඒක තමයි මූල කර්මස්ථාන. ඒ මූල කර්මස්ථානේ පරිණාමය බලන්න. ඒකේ ගෙවි යෑම තමයි කාය සංස්කාර ගෙවීම කියන්නේ. කොයිදෝ යන ආනාපානයක් අරගෙන මුළු රචනෙම සම්පූර්ණ අවුල් වෙලා තියෙනවා. එයාට දෙන නිදර්ශනය එහෙම නැත්නම් උපමා උපමේය ගලප ගන්න බැරුව නිදර්ශනෙ ගෙඩිය පිටින් කාලා. ඊට පස්සේ චෝදනා කරනවා මට ආනාපානෙ පේන්නේ නැහැ. ඒ නඩුත් යනවා ඊට පස්සේ. පව් කියලා හිතනවා. නිසා කරුණා කරලා මේ නිදර්ශනයට වෙන්න බෙක මතක තියාගන්න. Tamanට පේන දේ මොකද්ද කියලා කිව්වනම් ওই රචනය ආපහු ලියන්න මං ඉල්ලා හිටිනවා ආපහු ලියන්න කියලා ආනපන කියන මාතෘක අයින් කරලා මොන ප්‍රශ්නයක්වත් නැහැ. මේ දෙන නිදර්ශනේ අර උදව්වට කියලා හිතලා දෙන එක කරදරයට යන හැටි. මේ මේ sannivedana ප්‍රශ්න. ඒ නිසා ඔය යන විදිය බොහොම හොඳයි. ඕම කරගෙන යන්න. ඊළඟ ප්‍රශ්නේ නම් ටිකක් දිගේ එකක් හමු. ඒව නතර කරලා අපි කෙටි ටික ඉවර කරමු. ඒතකොට දිගේ ඒවා ලියන කට්ටිය පොඩ්ඩක් අම්මැලි වෙයි. අතිපූජනීය ස්වාමින් වහන්ස මම දෙවැනි දිනේදී කමඨහන් සුද්ධ කරගතිමි මා සක්මණින් පසු පරයන්කේට වාඩි වූ විට සිත අනායාසයෙන්ම හුස්ම රැල්ල වෙත යයි එහිදී ආශ්වාස ප්‍රාශ්වාස වෙන වෙනමද එහි දිග කොට බව වැනි ලක්ෂණ හොඳින් වැටහේ. ඉන්පසු හුස්ම දැනෙන ප්‍රමාණය අඩුවේ. ඊතාසියුම් කම්පන බවට පත්වී නොදැනියයි. මීට පෙර වාර්තාවේ මාලියා තිබුණේ මේ අවස්ථාවේදී මාහට නොඑක් සිතුවිලි පැමිණෙන බවත් මා නාසිකාග්‍රේට සිත තබාගෙන එන සිතුවිලි දෙස බලා සිටින බවත්ය. මා එලෙස වෙන දේ වෙන දේ දෙස අවදියෙන් බලා සිටීමේ කායික වේදනා නොදැනුණ අතර අවට ශබ්ද වලින් කිසිදු බාධාවක් නොවිය. ඊයේ සහ අද පරයන්ක වලදී මාහට දැනුනේ සිතුවිලි ඒම අඩු වී ඇති බවක්. මා වැඩි වේලාවක් කිසි නොදැන නාසිකාග්‍රය දෙස බලා සිටිය බවත්ය. සිතුවිලි ආවිගස නැති වී යයි. මා අවදියෙන් සිටී. මා ඒ නිහඬතාවයේ හෙවත් විවේකයට ඇලුම් කෙලිමි. ඒ සමගම මාහට සිතුවිල්ලක් පැමිණද මෙය අනිත්‍ය වී යන බව පහදා දුනි. තවද විතක්ක නොකර සිටීමටත් කිසිදු දෙයකට ඇඟිලි නොගහ බලා සිටීමටත් හැකිවිය. මෙසේ ටික වේලාවක් බලා සිටින විට ඊතා සියුම් හා වේගවත් කම්පන රටාවක් හෙවත් බිඳි බිඳී යන ස්වභාවයක් අද්දිපු වෙමි. මෙම රටාවෙහි වේගයේ ඒකාකාරී බව හැඟුනි. මගේ සතිය උපරිමව තිබුණි. මෙසේ මා විනාඩි 30ක් පමණ සිටියෙමි. මාහට ඇසීමට විශාල ගැටලු නැතත් මාගේ අත්දැකීම් ප්‍රකාශ කිරීම සඳහා මෙලීමි. අද දින භාවනාවට බාහිරින් පැමිණි කායික වේදනාවක්, බඩේ කැක්කුමක් වරහන් ඇතුලේ නිසා භාවනාවේදී මද අපහසුතාවයකට පත් වුනිමි. මේ සියල්ල අභියස උපේක්ෂාව වැඩිවීමටත් භාවනාව ඉදිරියට ගෙන යාමටත් මාහට කරුණාවෙන් උපදෙසක් දෙනසේක. තවද පැරසිටමෝල් වැනි වේදනා නාශක නිසා භාවනාවේදී ඇතෙන දැනෙන සංවේදනා නොදැනී යාමක් සිදුවේද. එසේ වේදනා නාශක භාවිතා කිරීම භාවනා යෝගීෙකුට නුසුදුසුද. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. රජනේ මුල් වෙලාවේ කියන්න හදන දේ විදියට හිතවිලි නැති කොයි වෙලාවකවත් නැහැ මේකේ හිතවිලි තියෙනවා. ඒක ගණන් ගත්තොත් වැල් වැල් බැඳෙනවා. කෝච්චි වගේ ඇදෙනවා. ගණන් ගන්න සිටුවත් එතන එතන බින්දි බින්දි යනවා. ඒ නිසා හිතවිලි හදන්න අවශ්‍ය කරන මූල ප්‍රභව හැම වෙලාවෙම හැම හිතේම තියෙනවා. ඒක චේන් තෝට් ට්‍රේන් තෝට් වෙන්නේ අය ගැන බැලුවොත් විතරයි. ඒ සරකිලිමත් වෙච්ච ගමන් ඒක එක දිගට වැල ගහිලා අර්ථයක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒවා එතන එතන බිඳිලා යනවා. ඒ නිසා කියන්න ඕනේ ඉස්සෙල්ලා නම් කියන්නේ යෝගාවචරයෝ මට හිතවිලි බාධා කරයි කියලා. පහු වෙනකොට කියනවා මං ඉස්සර හිතවිලි වලට බාධා කරලා තියෙනවා කියලා. අපි තමයි මේ හිතවිලි වලට බාධා කරන්නේ. සද්දත් එච්චරයි. ඒ වගේම වේදනත් එච්චරයි. ඒ කොයි එකත් ඇවිල්ලා බලාගෙන ඉන්න ඔමරි පපා මුකුළු පපා ගෙට එන්න ඕන්න මෙන්න කියන. ගාලල් ඇතු ඉන්න එකයි තියෙන්නේ. එතකොට එහෙම හැලෙනවා. දොර ඇරියානේ කකුලක් දානවා ඇතුළට. ආය අම්මා මුත්තා කිව්වත් ගන්නෑ. එනිසා ඔහොම ඉන්න ගමන් හිතපු ගමන් හිතවිල්ලට එන්න දෙන්න බලන්න. කතන්දර ගොතන හැටි බලන්න. එතකොට තමයි හිතිලියට යමක් කියන්න පුළුවන් වෙන්නේ. හිතිලි පාලනය කරද්දී වැත්තක තියේදී එක්කෙනෙකුට කියන්න පොඩ්ඩක් එන්න කියලා එතකොට. එන්නේ කතන්දර කියාගෙන නටාගෙන සින්දු කියාගෙන ඇවිල්ලා වර්ණා කරලා තියලා යනවා. එතකොට ඉතින් දන්න නිසා හිතා ගන්න පුළුවන් අපි මෙතෙක්කල් සීමාවක් නැතුව මේ හිතවිලි මේ වේදනා මේ සද්ද අරගෙන කතන්දර ගොතලා තියෙන හැටි. ප්‍රශ්නයක් නැහැ. හිතන්නත් ඔක ටිකක් කරන්න. එතකොට තමයි තේරෙන්නේ මේ මොකද්ද කියලා. නැත්තම් හිතන්නේ මේ බාධාවට හිතවිලි බාධා කරනවා. භාවනාවට. නෑ, ඌව මේ කොහෙද අහක යන දේවල්. මේ ගෙට ගෙන්නගෙන අහක යන දේවල් ගෙට ගෙන්න දාගෙන ඔඩොක්කේ දාගෙන ඉතින් කනවා කනවා කනවා කියලා කෑ ගන්නවා. ඉතින් අල්ලපු ගෙදර මිනිහා තේජාති වුණා ඌත් දුවගෙන ඇවිල්ලා ගිනි නිවන හොඳවත් ගෙන්නලා ඕටන වැඩ. අමෝ පච්ච මොකක්වත් ගණන් ගන්න දෙයක් නැහැ වයි. ලොකු ෂෝවක් තියෙනවා. විනාඩි 20ක් පමා වුණා එච්චරයි උනේ. ඔන්න ඔන්න අන්තිමට වෙච්චදී. ඕව ලංකාවේ නැහැ. ලංකාවේ නැහැ. ඒකේ කැරට් ගේ ගිනි ගත්තා ගාලල්ල. ඉතිවිල්ලක් ඇවිල්ලා ගියා වේදනාවක් ඇවිල්ලා ගියා ඊට පස්සේ ආසම පැරන්ටෝල් බිව්වා මොකද වෙන්නේ කියලා. හුදුට භවනා කරපේ කරණ තේරෙනවා මේ හැම වේදනානාශකයක්ම අපේ ජීවිතේ නැසනවා කියලා. අපේ තියෙන යම් සජීවි කොටසක් නැසනවා. ඒ නිසා ඒ වේදනාව හරිම හොඳයි වේදනානාශක නැතුව. වේදනානාශකුලි වෙන හානිය වේදනාවට වැඩි උඟක් වැඩි. ওই නාශනේ කියන වචනේ භයානකයි. ඒක මම වුණීම කියන්නත් එපා. ඒ නාශනේ කියන වචනේ වතුරු වීදුරුවට කිය කිය ඉඳලා වතුරු වීදුරුව ෆ්‍රීස් කරලා බලන්න මොකද වෙන්නේ කියලා ක්‍රිස්ටල්ස් වලට. ওই වචන පාවිච්චි කරනකොට ਉਹ තමයි මන්ත්‍ර වෙන්නේ. නිකමටවත් වචන පාවිච්චි කරන්නත් ඒවා. වේදනාව උගාවක් හොඳයි වේදනාව නාසික වලට වැඩියි. ඒක මේ තේරෙන්නේ නැහැ භාවනා කරුවේ නැත්නම් ඒ පාට අර වේදන නැතිවීම නිසා අම්බිච්ච වේදන නාසකොල ගුණේ වැඩි. හොඳට භාවනා කරන කෙනෙකුට දාන්න ඕනේ මෙඩිසින් එකක් දාලා බලන්න ඔළුව අංජබජල් කරන හැටි. ඊට පස්සේ ඉන්නවා තමයි හොල්මනක් ඉන්නේ. මිනිස්සෙක් නෑ එතන. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඒ වට මේ මයින්ඩ්ෆුල්නස් කියන එකම ඕකටත් අයිලේ අරගෙන මම කියන්නේ ඒක නිසා මේ පෙන්ටකොස්ටල් කට්ටිය වගේ බේත් බොන්න එපයි කියලා මම කියන්නේ මම කියන්නේ අඩු කරන්න කියලා අඩු කරතයි ඕන තරම් අඩු කරතයි මේ කොයි එකටත් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා තතික්ව හම්බෙක්කවේ සබ්බත්තිකම වදාමි කිය. මහන්නේ මේ සතිය හැමතැනම අපේක්ෂා කරන්න කිය. අහවල් තැනදී සතිය යොදන්න බෑයි කියලා දෙයක් බුදුහාමර දැකලා නැහැ. නමුත් අපි හිතන නෑ සතිය වඩන්න සුදු ඇඳ ගන්න ඕනේ, බාපණයක් දා ගන්න ඕනේ, භාවනා මධ්‍යස්ථාන ඕනේ, අත අපිට අතක් තියා ගන්න ඕනේ, වටේ කට්ටිය ඔක්කොමත් භාවනා කරන්න ඕනේ, නැත්තම් සතිය වඩන්න බෑ කියලා. නමුත් අන්තිම වෙනකොට තේරෙයි මේ හැම එකටම හැබැයි ඒකට හොඳට සංවේදී වෙන්න. පැන්ඩෝල් පෙත්තක් බීලා සතිමත් වෙන්න බලන්න. පැන්ඩෝල් පෙත්තක් නැතුව සතිමත් වෙන්න බලන්න. අන්න වෙනස තේරෙයි. අතිගරු ස්වාමින් වහන්සේ ඊයේ ඔබ වහන්සේ කිසිවෙකු ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් අවිද්‍යාව යනු දැඩි ලෝභය ලෙස හැඳින්වුවා. එහෙත් මා සිතා සිටියේ අවිද්‍යාව යනු මෝහය කියයි. මෝහය හා අවිද්‍යාව අතර සම්බන්ධයක් ඇද්දයි කරුණාවෙන් අපට පැහැදිලි කර දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට මේ අත්භවයේම නිවන් සාක්ෂාත් කිරීමට හැකි වේවා. දැන් මේ කියවන එකත් පටලවාගෙන තියෙන්නේ සබාවත් පරිදි අභිජ්ජා කියලා කියන එකයි අවිද්‍යාව කියන එකයි ඉලි අකුරු ලියන හැටියක් තියෙනවා කරුණා කරලා ඒක වකුරු වල තෝරගන්න. මේ කිව්වේ දෙසරෙම අභිඥා කියලා කියනවා. ඒ කියවන එක්කනාගේ ඔළුව කර කර කර කවිලයි ඊට පස්සේ දැන් අවිජ්ජා අවිද්‍යා ඒව පටලව ගන්න. ඒක නිසා මේ වචනේ මේ විදිහට වර්ග කරන්නේ නැතුව මේ භාෂාව උගන්වන්න බෑ. අවිජ්ජා කියලා සඳහන් කරන්නේ විසම ලෝභය. අවිද්‍යාව නෙවෙයි. ඒ නිසා මේ වචන ටික තෝරගන්න. ඒකට හොඳම වැඩි ওই සූත්‍රයේ ටෙක්ස්ට් එක කියවන්නේ. සීවිතබ්බ සීවිතබ්බ සූත්‍රය කියවන්නේ එතකොට ඕක පැටලවිලා යනවා. ගරු ස්වාමින් වහන්ස මාගේ භාවනා කර්මස්ථානීය ආනාපානයයි අදවන විට එය ආශ්වාස ප්‍රාශ්වාසයයි නොසිතා එක හුස්ම වාරයක් ලෙස පරයන්කේ වාඩි වී සුළු වේලාවක් බලන විට සුළු වේලාවක සිට බලමින් සිටියෙමි එසේ ප්‍රකට වී එසේ ප්‍රකට වී පෙනේ මෙය බාහිර මෙන් මෙය බාහිරව මෙන් සිත බලමින් සිටිමීයයි සිටිමි. මාගේ ගැටලුව වන්නේ සෑම හුස්ම දෙකකට වරක් වරහන් ඇතුලේ ආශ්වාස හා ප්‍රශ්වාස දෙකකට පසු වැඩි කාල පරතරයක් පවතින ආකාරයේ රටාවක් දිගටම නිරීක්ෂණය වීමයි. එය මා බාහිරව බලන වාසේ සිටුවත් මම හිතින් සිතා එවැනි රටාවක් හුරු කරගෙන පවත්වාගෙන යනවාදැයි නොසිත යනවාදැයි සිතේ. දිගටම මෙලෙස කරගෙන යාම සුදුසුද? කරුණාවෙන් උපදෙසක් දෙන්න. වරහන් ඇතුලේ තියෙනවා මමෙක් නැතුව ගත් හුස්මටද මම රිංගා ඇද්දැයි සිතුනි. ඊයේ දේශනාවේ මෝහය හෙවත් අවිද්‍යාව සේවනය නොකළ යුතු ධර්මයක් යයි සඳහන් නොවන්නට හේතුවක් තිබේද. තමාට මෝහ සිතක් ඇති වී යයි දැනගත නොහැකි නිසාද. පසුගිය දින කීපයට වඩා කාම ආදී බාහිර අරමුණු වලින් සිත පෙළෙන ගතිය අද වන විට යම් වැඩිවීමක්ද ඇත. තෙරුවන් සරණයි. ඒකෙත් අර අවිජ්ජා අවිද්‍යා ඒක තේරුම් කරගන්න මේ මජ්ක්‍ධිමනිකාය පොත කියවම ඒක තේරුම් ගැනීම නැතුව අමාරුයි ඒ වචනාත් අල්ලගන්න මේ අකුරු නැතුව මුලින් සඳහන් කරලා තියෙන විදිහට තමන් හුස්ම දෙකට වතාවක් එක අඩු කිරීමක් වුණාද කියලා දැනගන්න තියෙන ක්‍රමය තමයි දිගටම කරන එක. දිගටම කරනකොට ඒ වගේ කරන දෙයක් වෙනවනම් එක විශේෂයක් මොන හරි දෙයකින් කරදර කරනවා. එහෙම නැත්නම් ඔහොම යන්න ආරින්. අන්තිම තිබුණ කැලේ මොකද්ද මට මතක නැහැ තුනක් අහලා තිබුණා ඊයේ දේශනාවේ මෝහය හෙවත් අවිද්‍යාව සේවන තමයි මැද එක ඊට පස්සේ ඉවර කරනකොට තවත් එකක් අහලා තිබුණා පසුගිය දින කීපයට වඩා කාමාදී බාහිර අරමුණු වලින් සිත පෙළෙන ගතිය අද වන විට යම් වැඩිවීමක්ද ඇත. ඒක සමහර විටක කාමයේ වැඩිවීමක්ද දන්නෙත් නැහැ. නැත්තම් ඒව පිළිබඳව අවබෝධය සංවේය ප්‍රනීත භාවය වැඩි වෙනකොටත් වෙනවා. ඒ කෙසේ නමුත් කාම විතික්‍රමණය වෙලා නැහැ මේ පරිඋත්ථාන මට්ටමේ තියෙන්නේ. ඒක තියෙන වෙලාවේදී ඒ කියන්නේ අරමුණු වලින් විශ්සන වෙලාවේ අපිට කරදර කරන වෙලාවේ ආර මේ ආනපනේ බලන්න තියෙන හැකියාව බලන්න. ඒකල බලන්න එහෙම නැති වෙච්ච වෙලාවේ තියෙනවට වැඩිය බලනකොට අර විදියටම ආනපනේ දිහා බලන්න පුළුවන් ද අඩු වෙලා තියෙනවද වැඩි වෙලා තියෙනවද කියලා සතිය පවත්වාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් මම මෙහෙම ප්‍රකාශ කරනවා ධෛර්ය පිණිස කාම අරමුණු නැති වෙලා පවත්වන සතියට වැඩිය හොඳ ශක්තිමත් සෙල්ලක්කාර සතියක් තමයි කාම කාම අරමුණු තියෙන වෙලා පවත්වන සතිය. ආන්න එක පරීක්ෂා කරන්න. ගරු ස්වාමීන් වහන්සේ අද අලුයම ආනාපාන සති භාවනාවට වාඩි වී මොහොතකින් හිස් බවට ගියමි. තව ටික වේලාවකින් දුර බලන බම්බුවක කෙළවර කන්නාඩියේ රවුම ලොකු වෙවි යන ඊතා පැහැදිලි ස්වභාවයක් දිස්විය. මම බලා සිටියෙමි. සිතුවිලි කෙලින්නාවත් කතා නොකලත් කොහේතෝ දිශාවකට යාන්තම් පාවෙන මොනවාදෝ දේවල් කියන බව දැනේ. නමුත් ටික වේලාවකින් ඒ සියල්ල නැවතී බර කාන්දම් පොල්ලක් මගේ උරහිසින් ඇඟ ඇතුළට බස්සවනවා මෙන් දැනුනි. හරියට හිත වටපිටාවෙන් වෙන්වී මගේ ඇඟ ඇතුළට බැස්සා වගේ. ඒ தત્ත්වයේ තිබුණේ මොහොතකින්. මා ඉදිරියේ තිබූ ලොකු තිරය ඉරකින් කැපී එය ට්‍රාන්ස්පේරන්ට් වීගෙන ගොස් විශාල විය. සම්පූර්ණයෙන්ම ක්ලියර් ස්වභාවයකි. ඊළඟ මොහොතේ දඟලමින් සිටි සතෙක් නිදාගත්තා මෙන් සිත නින්දටපත් විය. කිසිම දැනීමක් නැත. අඩුතරමින් එය පැනසීමක් සැනසෙල්ලක් බවවත් නොඇතෙහි. නමුත් සතිය ඇත. ඒ තත්වයට පස් ඒ தത്വයට පසු නැවත හිස් බවට ආවෙමි. භාවනා වාරයේ ඉවර වීමට පෙර මා සිටියේ හැමදේම එපා වුණ මට කිසිවක් අවශ්‍ය නැහැ කියන ස්වභාවකේ ස්වභාවයකේ ඒ කලකිරීමක් නොව හුදු හැඟීමකි. උපදේශක් පතමි. ඔබ වහන්සේට නිරෝගී බවත් දීර්ඝායුෂ ලැබේවා. මේක එක සැරයක් වුණාට ඇත්තටම අමාරුයි මේක පිළිබඳව නිගමනයක් කරන්න භාවනා කරන්න යම් ආකාරයක් කරනකොට මේක නැවත නැවත එනවාද ඒ විදිහට කරන්න කරලා බලන්න තමන්ගේ ජීවන රටාව දැන් තමන්ගේ රුචි අරුචිකම් තමන්ගේ පෞරුෂත්වය මේකට වැඩ කරන හැටි මේක අලුත් දෙයක් ඒ වෙනකොට හිත ටික දවසක් එක තැරින් වෙන්නේ නැහැ. කිසියරක් කරනකොට හැඩ ගැහිමක් සිදු වෙනවා. ඒ හැඩ ගැහිමෙන් තමයි බලන්න පුළුවන් ඉන්නේ මේක කරදරයකට අරගෙන තියනවද නැත්නම් මේක අභිවෘද්ධියක් සුභාසින්තනයක් විදිහට අරගෙන තියනවද කියන එක දැනගන්න ඕක ඉන්නරිකයි තියෙන්නේ. යම් හේයකින් මේක නැවත එන්න අරින්න බැරි තරම් බයක් තියෙනවා නම් තමයි අපි ටිකක් කලබල වෙන්න ඕනේ. මේක එන්න දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ ආර්ය පරිශීණ කියන්නේ ඔකට තමයි. ඒක නැවත නැවත එන වැඩේ කරන්න. කරලා බලන්න මේ මම මම යව කොහොමද ඒකට මුණ දෙන්නේ කියලා. ඒ විතර අලුත් අලුත් දේවල් වලට යනකොට තමයි අපිට මේ මම යකි තියෙන මේ මායාකාරී වැඩ ටික අල්ල ගන්න පුළුවන් ඉන්නේ ෂටගති. ඒ නිසා මේකට දැනට බයක් බාධාවක් නැත්තම් දිගට යන්න දීලා ඒකට හැඩ ගැහෙන හැටි බැලිලා තමයි මේකට දෙන්න තියෙන උපදේශය. ගරු ස්වාමීන් වහන්ස මම හුස්ම රැල්ලට හිත යෙදවීමට උත්සාහ ගන්නෙමි. පිම්බීම හැකිලිම ස්වභාවයත් හුස්ම රැල්ලත් දෙකම අරමුණු විය. එබැවින් පිම්බීම හැකිලිම වෙත මාරු නෙමි. මෙසේ කරගෙන යන විට අනේක වාරයක් හිත පිට ගියෙමි. ඔබ වහන්සේ දේශනා කළ විවිධාකාර ධර්ම කරුණු ඔස්සේ හිත දිව ගිය. නැවත නැවතත් හිත මුල් අරමුණ වෙත ඇදගෙන ආවෙමි. ඔබ වහන්සේ පළමු දින දේශනා කළ පරිදි අහසේ ඇති තාරකා සියල්ල රේඛයකින් අතුගා දමන්නක් මෙන් එකවර මාහට හිස් බව ප්‍රකට විය. මම මදක් එය අරමුණු කෙලිමි. තවමත් මම මගෙන් බාහිර හිස් බව පිළිබඳ මෙනෙහි කරමින් සිටී. ඊළඟ ෂණයේදී මායේ හිස් බව තුලට ඇදී ගියමි. දැන් මමත් හිස් බවත් දෙකක් නොවේකකි. මේ අපූර්ව අත්දැකීමකි. මා මෙතෙක් තරුවෙන් තරුවට මාරු වෙවි තරු පිළිබඳ විස්තර සඳහන් කර සිටියේදී මට හිස් බව මගහැරී ඇති බව වැටහේ මේ හිස් බව තුල සිට මම විවිධ දේ අත්හදා බැලුවෙමි වරක හුස්ම රැල්ල ප්‍රකට කර බැලුවෙමි තවත් වරක වේදනාව බැලුවෙමි තවත් වරක විතක්කේ ਵਿਚාරයේ සොයන්නට උත්සාහ ගත්ෙමි එය අහලකවත් නොවිය තවදුරටත් හිස් බව තුලටම කිඳා බැස්සෙමි. මම මෙය ඊටමත් ප්‍රීති හා විනෝද ජනක මට මේ ඊටමත් ප්‍රීති හා විනෝද ජනක විය. මම මේ සමග සෙල්ලම් කළෙමි. යලිත් හිස් බවට යලිත් අරමුණක් වෙතට මාරුවෙන් මාරුවට යමින් ඒ හිස් බව තුලින් නැගිටින අරමුණු ලෝභ දේශ මෝහ යන ආදී කෙලෙසුන්ගෙන් තෙත්වන හැටි මාහට හොඳට තේරුම් ගියේ ගියමි. මෙය මනෝ විකාරයක්ද හීනයක්ද යන්න තෝරා ගැනීම මට විවිධ ගැනීමට මම විවිධ අරමුණුගෙන බැලුවෙමි. බාහිරට හිත යොදා බැලුවෙමි. කුරුළු හඬ හා විවිධ ශබ්ද ඇති වී නැති වී පරයන්තය අවසාන පරයන්කේ අවසාන විය. මම මෙම සිදුවීම සිදු වූයේ ඊයේ හවස පරයන්කේදීය. අද දින මාහට කිසිදු වැදගත් යයි කිව හැකි කිසිවක් පරයන්කේදී හෝ සක්මනේදී ප්‍රකට නොවිය. මෙම වාර්තාව ලියන විදිහට පිළිබඳ සිතුවෙමි. එය මා සතුටක් ගෙන දෙන ලදී. මගේ ගැටලුව ඉහත කී ස්වභාවය ඔබ වහන්සේ දේශනා කරන පරිදි වශී කරගත හැකිද නැවත නැවත අරමුණු කර ළඟා විය හැකිද මේ සාමාන්‍ය ජීවිතයට බලපාන්නේ කෙසේද සක්මනේදී මට කිසිවක් ප්‍රකට නොවේ සුදුසු ප්‍රතිකාරයක් නිර්දේශ කරන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි අර ඉස්සෙල්ලා කරන්න කිව්වා වගේ මේකට නැවත කර බැලීමට බයක් නැත්තම් බාධාවක් නැත්තම් ඒක නැවත පැමිණීම සඳහා කළ යුත්තක් තියෙනවා. ඒ වරක් වෙච්ච එක දන්නවා ඉදා ඉදා මෙන්න මේ විදිහට තමයි ගියේ කියලා. අන්නේ පරිතර සාධක කරුණු නැවත නැවත සපිරලා දීලා ඒක නැවත එන්න හදන්න. ඒ කියන්නේ ඒකට සාදරෙන් වැඩ කරනවා කියන එකයි. ඒ වගේ මේකට අඩුම කැඩුම සකස් කරලා දෙන එකයි එනවන ඔයන කියන්න බෑ. නමුත් එnde එnde එnde එnde තමයි Tamante එක වශී කර ගන්නත් පුළුවන්. ඒක තමයි හැසිරෙන ආකාරය. ඉතින් මූල ධර්මානුකූලව කීත හැකි. කවදා හෝ එහි හිස්තන අපේ හැබෑනි මහන වෙන්න ඕනේ. මේ අද ඉන්න මේ ඉඳුරන්ටමත් වෙච්ච ලෝකයට සාපේක්ෂව. ඉතින් ඒ පරිවර්තනය තමයි මේ ඉඳුරංගෙම හැදිච්ච ලෝකයේ හිස්තන අමෝරාවක් වෙලා තියෙද්දි හිස්තන තමයි මගේ ලෝකේ මේක මේ පීරි ගෑමනක් මේක දරතයක් මේක වෙහසක් කියලා තේරෙන මට්ටමට මේ දෙක ගියාට පස්සේ තමයි අපේ මනසට යහපත් තීන්දුවක් එහෙම නැත්නම් සුභ සිද්ධිය පිළිබඳ හිතන්න පුළුවන් වෙන්නේ. එතකම් මේ දෙකට කැපිච්ච පණුවෙක් වගේ මේ හිත තියෙන එකට කිසිම දෙයක් විනිශ්චය කරගන්න හැකියාවක් නැහැ. අන්නර සාන්තිකර தත්ත්වෙ දෙන්නේ නැතු. ඒ නිසා ඒක මූලධර්ම වශයෙන් හොඳයි කියලා හිතන්න. හැබැයි ඒ තමන්ගේ හිත කොහොමද වැඩ කරන්න කියලා දන්නේ නැහැ. කෙසේ නමුත් ඒක නැවත නැවත උපයාදීමෙන් උපීමට අවශ්‍ය පසුබිම් සාධක සකස් කර දීම තමයි යෝගාවචරයගේ විපස්සනානුගහිත වෙන්නේ මෙතෙදී. ගරු ස්වාමීන් වහන්ස සාමාන්‍ය ජීවිතයේ දිනකට විනාඩි 45කට වැඩි වේලාවක් මම ඇවිදිමි. එය මම කරන්නේ සක්මන ගැන මෙනෙහි කරමිනි. එවිට පාවෙන ගතියක් වගේම මා තවත් අයෙකු සමග යන ගතියක්ද තනිකමක් නොදැනීමද වෙහසක් නොදැනීමද ඇත. වේගයේද වැඩි වේ. ගැටලුව වන්නේ වේගය වැඩිවීමේදී මා මටත් නොදැනුවත්වම වාගේ යන නිසා හදිසි නැවතීමක් අවශ්‍ය වෙලාවට හදිසි නැවතීමක් අවශ්‍ය වෙලාවට ඇති අපහසුතාවයත්ය. මම දැනගත යුතු අනික් කරුණ නම් මූලික සක්මන් භාවනාව පටන් ගැනීම කකුල එසවීම දැනීම යාම වැනි හිමින් ඇවිදීම මා කර නැත. එය කළ යුතුයමද? ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. සාමාන්‍ය ජීවිතේ වුණාට පරිමේ වැඩමුළුවේදී අපි ඒකාන්තයෙන් පැය පහක් අයක් දීලා තියෙනවානේ. අනිවාර්යයෙන්ම කරන්න එපා. ඒක කරලම නැතුවයි මේ කතා කරන්නේ. ඒ නිසා ඒ ටික කරන්ඩ, ඒ කියන්නේ මූලික උපදේශ ටික අනුගමනය කරන්න. එතකොට අරකට විකල්පයක් හම්බ වෙයි. එතකොට තමයි පුළුවන් වෙයි යහපත් වඩා හොඳ මේ විකල්පයක් හොයාගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම සක්මන සඳහා වෙන සක්මන කරලා බලන්න. එතකොට ඒක හොඳ විකල්පයක් වෙයි මේකට. ගරුතර ස්වාමීන් වහන්ස ආශ්වාසයේ ප්‍රශ්වාසයේ චිත්තක්ෂණය බලා සිට මානසිකාරයේ යෙදියුතු කොතැනටදයි බලා ආශ්වාස ප්‍රාශ්වාසයේ ස්පර්ශයේ ගෙවන් කළ විට වේදනාව නැති වී යයි. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් උපුටා ගත්ෙමි. මේ චිත්තක්ෂණයේ තේරුම් ගන්නා සැටි පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. ඒ අර ගෙවෙන්නේ ඉස්සෙල්ලා ආස්වාද ප්‍රසවාසී විස්තර කරනවනම් ගෙවෙන්නේ ඉස්සෙල්ලා වැට වේදනාව වැටෙච්ච ඇටි විස්තර කරනවනම් දෙවෙනි කොට සම්බන්ධ වෙලා සාකච්ඡාවට. ඒ විස්තර කළ හැකි කොටස විස්තර කරන්නේ නැතුව ඉක්මවලා ගියොත් කරන්න බෑ. ඒ නිසා කමඨාන් දෙනකොට කමඨාන් වාර්තා ලියනකොට ආනපන ගෙවුනට පස්සේ විස්තර නෙවෙයි ගෙවෙන්නේ ඉස්සෙල්ලා පෙන්වන හැටි ඉඳලා ගෙවෙන දැන දක්වා කතා ප්‍රවෘත්ති ඉතිහාසයත් එක්ක කියනවනම් දෙවන්නේ දෙවන්නේකට පුළුවන් ඔකට සම්බන්ධ වෙන්න නැත්තම් කරන්න බෑ. ඒතරතුරු නැත්තම් කමඨාන් වාර්තාව අංග සම්පූර්ණ නැහැ. එimhe සයිතෝ ලියන්න නැත්තම් මේ වෙලාවේ වෙලාව අරගෙන කියන්න. ගරු ස්වාමින් වහන්ස ආශ්වාස ප්‍රශ්වාස දැන ගැනීමට එහි ආකාර ගති ලිංග උද්දේශ හරහා යෑමෙන් එය හඳුනාගත හැකිය මේවා නැති විට නම් කළ නොහැක. මේ හතර තේරුම් ගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. ඔය තමයි වැටහිච්ච මොකක් හරි කියන්න ආසාව පිළිබඳව සම්බන්ධ වෙච්ච ඇටි ප්‍රත්‍යක්ෂ වෙච්ච ඇටි. එතකොට උත්සාහ කරන්න පුළුවන් ඒක වැටෙන්නේ ආකාරයටද ලිංගයටද නිමිත්තටද උද්දේශයටද කියලා නිසා මේ මොනවා හරි Tamange අත්දැකීම් ටිකක් තියෙනවනම් බෙදලා දෙන්න පුළුවන්. මට මොකක්වත්ම දෙන්න නැතුව මගින්ම ඉල්ලනවා. මේක වහා අසාධාරණ කතාවක්. දෙන්නෙම නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නට. එකක්වත් Tamange අත්දැකීම් දෙන්නේ මේ මගින්ම ඉල්ලනවා ඔක්කොම. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපානය කරන විට ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් ලෙස බැලීමට තැත් කරමි. මුල ආශ්වාසයේ සියුම්ම ඇතුල් වී ගොරෝසු වී ගෙවි යයි. නමුත් ප්‍රශ්වාසයේ ආරම්භය නොදැනේ. එහි මැද කොටස හා මැද කොටස හා අවධානය දැනේ. ප්‍රශ්වාසයේ මැද කොටස අවධානය මැද සමාවෙන්න. එහි මැද කොටස හා අවසානය දැනේ. ප්‍රශ්වාසය නිරෝධ වී යන අයුරුත් ඒ සමගම ආශ්වාසය අල්ලා ගන්නට තත් කරන්නක් මෙන් දැනේ. ප්‍රශ්වාසය හා ආශ්වාසය අතර හිස් තැන දකිමි. නමුත් ආශ්වාසය හා ප්‍රශ්වාසයේ අතර හිස්තැන දැකිය නොහැක. සමහර විට මේ හිස්තැන අල්ලා ගැනීමට තැත් කිරීම නිසා ආයාසයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම සිදු වේදයි සිතේ. තරහක් හෝ ආශාවක් ආ විට එය ක්‍රමෙන් වර්ධනය වී ගෙවෙන අයුරු බලා සිටිය හැකිය. ආශ්වාසයේ ගෙවීම කොතරම් බලා සිටියත් වලාගත නොහේ. ඊට කලින් ප්‍රශ්වාසය මතුවේ. කරුණාකර මේ தત્ත්වය පැහැදිලි කර දෙනසේක්වා. මේ පේන්නේ නැති දේවල් දිගේ එලවන්න යන්න එපා. යම් වෙලාවක ප්‍රසවාසයේ පස්සේ ආස්වාදයේ අතර හිටතන පේන හොඳටම ඇති. මේක කල් තිබුණු தත්ත්වයට එක බලන්න ඒක හොඳ ප්‍රවිෂ්ටයක්. ඒක දිගේ කරන කියලා ඒක හිත හිත එතන තැම්පත් වෙනකොට ප්‍රසවාසයේ අවසානයේ ආස්වාදයේ අවසානයේ පේන්නේ තියෙනවා. එහෙම නොපෙනෙන දේවල් දිගේ මොන දේ යන්න ගියත් ඒකට කාමී කියලා කියනවා. නොලැබිච්ච දෙයක් දිගේ ඉදිරියට යන එක තමයි කාමය කියන්නේ. විපස්සනා තියෙන යථාපාකටම් විපස්සනා විනිවේතෝ යම ප්‍රකටද ඒක දිගේ යන්නේ. එතකොට ඊට ටික පෙනේ. ඉතින් මේ විදිහට ලැබිච්ච දේෙන් සතුට වෙලා ලද්ද දේෙන් සතුටලා ඉදිරියට ගියොත් හිතෝ වැඩටි කරලා ද ඉස්සරහ. ගරුතර පූජ්‍ය පාදයානිනි පරයන්ක භාවනාව මූලික කර්මස්ථානයේ ලෙස ආනාපානෙහි සිත පවත්වා ගැනීමට උත්සාහ ගතිමි. ආනාපානය දැනෙන්නේ ඇත්තටම බොහෝ විට බෙහෙවින් සියුම් අප්‍රකට ස්වභාවයකිනි. ඇතැම් විට එම සංඥාව ඇතැයිද සැකසිතෙන තරම්ය. එසේ වීරයෙන් යුතුව සිත අරමුණෙහි පවත්වාගෙන යද්දී ස්වල්ප වේලාවකින් පසු සිදුවේ කුමක්දයි යන්න ගැනවත් වැටහීමක් නොමැතිව භාවනා වේලාව අවසන් වී ඇති බව පමණක් වැටහිණි. සක්මන් භාවනාව. පාද කකුල් පාද පතුල් දනිස් ආදී ඇවිදීමට සම්බන්ධ වන ස්ථානවලට සිත යොමු වේ. සියුම් කායික වේදනා දැනේ. ඒ අනුව සතිමත් බව ඇතැයි වැටහි. ප්‍රශ්නය. භාවනාව සම්බන්ධයෙන් බලන විට උඩා අවදියේ සිට භාවනාව පුරුදු වුවත් අපි තවමත් සැබෑ භාවනා ක්‍රමයකට ආදුනික බව මට හැඟේ. සතිමත් බව භාවනා ක්‍රියාවලියේ දරන බලවත් බව කෙබඳුදයි ඔබ වහන්සේගේ දේශනා හා පැහැදිලි කිරීම තුලින් දැන් දැන් වැටහි. සතිමත් භවෙහි බලය යන පරිවර්තන කෘතිය දෙතුන් වරක් කියවා ඇතිද? මෙතරම් ප්‍රබල අවියක් වන්නේ කෙසේදයි වටහා ගත නොහැකි විය. මගේ ප්‍රශ්නය වන්නේ සතිමත් බව ප්‍රබලව වැඩෙන තුරු අනිකුත් මූලික භාවනා හා මෙනෙහි කිරීම ආදී සුදුසු නොවන්නේද? එහෙයින් අදහස් වන්නේ ධර්මමය කරුණු ලෙස භාවනාවේ අන්තර්ගතයන් මෙනෙහි කිරීම නොකළ යුතුයද? අනික් කරුණ නම් මූලික කර්මස්ථානයක් වන ආනාපානය සක්මන හා මතු සති සම්පජන්නේ තුලින් සතිය වර්ධනය කරන අතරතුරේදී මුහුණ දෙන අත්දැකීම් වලට අනුරූපව පමණක්වත් ධර්මයේ මෙනෙහි කිරීමට යාමෙන් සතියේ වර්ධනයට එය බාධාකාරී වන්නේ ද යන්නයි. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් භාවනා කමඨහන් 21ක එහි එන ධර්ම කරුණු අනුව වෙන්වෙන්ව වැඩිම කළ යුතු වන්නේද? ඒ ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙන මෙන් ගෞරවක ගෞරවපූර්වකව හා බැගපත්වා ඉද සිටිමි. දෙක විතක්ක කිරීමේ අන්න පිළිබඳ මාලද දැනුම අත්කතනය කර ගැනීම පැහැදිලි නැතයි වැටහි. එයද නැවත වරක් ඉතා කෙටියෙන් පැහැදිලි කර දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. රචනයේ කිසිම ගුණයක් නැහැ. වික්ෂිප්ත මනසකින් ලියවිලා තියෙන්නේ මුලින් සඳහන් කරලා තියෙනවා පරියන්කේදී බොහොම නොදන්න ශේෂ්ත්‍රයකට ගිහිල්ලා අවදිනවයි කියලා. ඒ කියන්නේ හිත හොඳටම ලෑස්තිලා තියෙනවා. දන්න දේට සාපේක්ෂව නොදන්න දේකට එරගෙන යන්න. ඉතින් ඒ තියෙද්දි මේ පස්සේ අහන ප්‍රශ්න නිසා අර ගමනට බරු බැඳා වගේ යන්නම දෙන්නේ නැහැ. ඒ නිසා මේ සතිය තියාගන්න. ඒ සතියෙන් සියල්ල කර දෙනවා. සතිය සබ්බ කිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා දීලා තියෙනවා. සියලු කෘත්‍ය සම්පාදනය කළ දෙන මහා ඇමතිවරයා වාගේ. ඉතින් සතිය තියෙද්දි වෙන වෙන කැලි දාන්න ගියොත් එම් වෙන්නේ අර ආරේ පන්නලා යනවා. ඕන නැති වෙලාවට ඒවා ඉස්සරහට දානවා පස්සට දාන නිසා සතිය විශ්වාස කරන 100ක්. ඔය ඔක්කොම කරලා දෙනවා. ඒක නිසා අර භාවනාවේදී වගේ යන්න හදන ගමනක් තියෙනවා නම් ඒ නොදන්න ශේෂයට යන්න ලෑස්තිලා යන්න. එතකොට සතිය තේරුම් අරගනි අරමුණ තියෙනකොට කොහොමද සතිය අරමුණ නැතිකොට කොහොමද කියලා ඒ විශාල පිම්මක් පයින් හදාන්න. ඒතියෙදි මේ පිටිපස්සේ තියෙන ප්‍රශ්න ගොනු අවුල් කරගත්තොත් අර සතියේ ගමනට බාධා වෙනවා. නැත්තම් කකුල් මාට්ටු දැම්මා වගේ. ඒ නිසා සතිය දැනට වැඩ ඒකට අනුග්‍රහකරනද ඒකට අනුග්‍රහකරනද නිකන් ඉන්නක තමයි කරන්නේ. දේ. මොනවා දැම්මත් 63ක් වටනවා වගේ තමයි සතියේට. ඒකෙන් අදහස් කරන්නේ මේ සතියේට ගිහිල්ලා අනිත් ඔක්කොම අඳ කරනවා කියලා. සතියේ වෙලාවට අනිත් ඔක්කොම කරලා දෙනවා. ඒ සතිපට්ඨාන ඔක්කොමත් කරලා දෙනවා. අනිත් භාවන ඔක්කොමත් කරලා දෙනවා. සියල්ලේ ප්‍රභවය හර සියල්ල හට ගන්න පුළුවන් ශක්තිය ඇති කරලා දෙනවා. ඒ නිසා ඒ one thing at a time කියලා එක වෙලාවට එක ඒක කරන්න. ඔය යන ක්‍රමේ බොහොම හොඳයි. හරි පස්සේ ප්‍රශ්න දෙක නැත්තම්. ගරු ස්වාමින් වහන්ස සක්මණින් පසු පරයන්කේදී සිත ඉක්මනින් එකලස් වී සමාධිගත වේ මේ සමාධි සිත කැස්සකින් හෝ සිතවිල්ලකින් හෝ ඉරියව් සෙලවීමකින් හෝ වෙනස් නොවි ඉදිරියට පැමිණ සිටී හරියට වතුර යට දැමූ බැලුම් බෝලයක් නැවත උඩට එන්නාසේ වාඩි වී සිටින ඉරියව්වේ වේදනාව පුපුරු ගසමින් තනින් තන විවිධ ආකාරයට මතුවී අඩුවී යන සැටි ඉවසීමෙන් බලා හිඳින්නේ මේ මාගේ මරණ මංචකයේ යයි සිතාය වරහන් තුල මගේ මවගේ අවසාන පැයේදී ඇය ලැබූ මරණ වේදනාව ප්‍රකාශ වූයේ ඇගේ නළල තදින් දිගටේට රැලි ගැසී යාමිනි. ඒවන විටත් ශරීරයේ ඉතිරි කොටස්වල ජීවේ නැති වී ගොස්ය. මේ සිද්ධිය වරහන් තුල සංඥාව පරියංකේ ඉරියව්වේදී ලබන වේදනාවේ ඉවසා දරා ගැනීමට උපක්‍රමයක් ලෙස ගලපා ගතිමි. නමුත් තවම වේදනාව නිසා නිතරම ඉරියව්ව මාරු කරමි. මට හැඟෙන්නේ පෙරගත් සමාධි සිතත් වේදනාව ඉවසන සිතත් සමාන්තර රේඛා දෙකක යන බවත්ය. කවදා හෝ වේදනා ලබන සිත නිවුන පසු පූර්ණ සමාධියක් ලබන වාගයි. මගේ උපක්‍රමයේ වැරදි ඇතොත් නිදොස් කර දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. මේ විදිහට උත්සාහ කරනකොට එnde ende ende පරියන්කයක් ඇතුළත ඉරියව් වෙනස් කරන ප්‍රමාණය අඩු වෙමින් යනවනම් සතුට වෙලා යන එකයි තියෙන්නේ. එnde ende ඉරියව් වෙන වැඩි වෙනවනම් විතරක් ඔය ප්‍රශ්නේ අහන්න. මේක එක දවසින් එක රැයින් එක බණකින් සිද්ධ වෙන වැඩක් නෙවෙයි. ටික ටික ටික ටික යනවා. ඒක නිසා ඉරියව් වෙනස් කරලා කමන්නේ. හැබැයි ඒකේ එnde ende අඩු වෙමින් යනවනම් ඉච්ච එහෙමනම් ඔය ඔය කියන අර්ථකතන මොනවා වුණත් Taman ඉදිරි ජයග්‍රහණ ජය ගන්න ගමන කියන්නේ. එන්නෙන් ඉරිය වැඩි මාරු වීම වැඩි කරනවා නම් විතරක් පරිස්සම් කරන්න. ඒක දිගින් දිගටම වැඩි වෙලා යනවා නම් ඔක කතල කබලේදී වරින් වර නම් ටිකක් එම වෙන වෙලාවල් එනවා. ඔය සමස්තයක් වශයෙන් ඉරියව මාරු කිරීම අඩු වෙගෙන යනවා නම් ඒක මේ වේදනාව පිළිබඳ හොඳ අධ්‍යයනයක ඉන්න වෙලාවක් කියලා සතුට වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. මූල කර්මස්ථානය පරයන්ක භාවනාව. මා පරයන්කේ ඉඳගෙන ආශ්වාස හා ප්‍රාශ්වාස නිරීක්ෂණය කෙලිමි. මා ආශ්වාස නාසයේ වදින ස්ථානයත් ප්‍රශ්වාසයේ නාසයේ වදින ස්ථානයත් සියුම් ලෙස නිරීක්ෂණය කෙලිමි. මෙලෙස මිනිත්තු 5-10ක් අතර කාලයේදී මාහට ආශ්වාස හා ප්‍රාශ්වාස නොදැනී ගොස් සිත නිස්කලංක තැනකටපත් වේ. මෙය හරියට මාගේ භෞතික ශරීරයට සමාන තවත් ශරීරයක් එකට එක පතිත වී ඇති ආකාරයකින් මේ අවස්ථාවේදී ඊතා සියුම් ශබ්දයකට පවා මද වශයෙන් තිගැස්සේ මා හොඳ සිහියෙන් පවතී ඒකාකාර ශබ්ද මට ඇසේ උදාහරණයක් AC මැෂින් හඬ එසේම මා උන්චිල්ලාවක් වගේ ඊතා මද වශයෙන් ඉදිරියට සහ පිටුපසට පැද්දෙන ස්වභාවයක් මට දැනේ. විනාඩි 20ක පමණ පසු මගේ පාද දෙකේ වේදනාව පටන් ගනී. එය ඊටා ප්‍රබල වේදනාවකි. වේදනාවත් සමගම මා සාමාන්‍ය තත්වයට පත්වන අතර වේදනාව හා සටන් වදී දැන් මට ආනාපාන භාවනාවට සිත යොමු කළ නොහැකිය. මා වේදනාව ගැන සිතමින් කාලයේ ඉවර වෙනතුරු සිටිමි. මට දැනුනේ මා වාඩි වී සිටින බවත් කකුලේ වේදනාවක් පමණි. පරයන්ක පරයන්ක ආසනයේ සිටිය හැකි කාලය දීර්ඝ කර ගැනීම දීර්ඝ කර ගැනීමට මට ඇති ආශාව හා වමනාව නිසා මා ඉරියව්ව වෙනස් නොකර වේදනාවෙන් කාලයේ ඉවරවන තුරුම සිටීමි. මාහට සුදුසු උපදෙසක් ලබා දෙන ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ධානාපන වෙනුවට වේදනාවේ සතිය පවතිනවා නම් අරමුණු මාරුණාට යෝගාවචරයේ ප්‍රගතියට බාධාවක් වෙලා නැහැ. ඒ වගේම Tamanට තේරෙන්නේ නැහැ ඊට වැඩි වේදනාවක් කාගෙන හිටියද කියන එක. ඒක සර්වචනංශේ ප්‍රකාශ කරනවා. මේ වේදනාවත් එක්ක ඉන්නකොට ඊට වැඩි දැරීමේ ශක්තියක් ඊට වැඩි ප්‍රතිශක්තියක් ඇති වුණාද කියලා යෝගාවචරයට තේරෙන්නේ නැහැ කියලා ගොඩාක් කල් යනවා. මෙම ඉන්නකොට වෙන්නේ ඒක තමයි. ගොඩාක් කල් යනවා. ඉසනම් මම මේ වෙනකොට දමල ගහලා යනවා. දැන් නෑ. දැන් ඒ කාගෙන ඉන්නවයි කියලා. අන්න එක ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉතාලම දැඩි වේදනාවල් ඉවසීමේ ශක්තියකට එන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ආනාපානෙ පෙන්නුනත් එකයි නැතත් එකයි. වේදනාව මත තියෙන සතිය සහ අර දැරීමේ ශක්තිය, ඉවසීමේ ශක්තිය ලකෝ පෞරුෂත්වයකට උදව් කරනවා. ඒක නිසා ඒ වෙලාවේදී හිතන්න බයින්න අමාරුයි. සංසන්දනය කරන්න දෙයක්වත් නැහැ. Tamangeම අතීතයත් එක්ක තමයි සංසන්දනය කරන්න තියෙන්නේ. නැවත නැවත අභ්‍යාසයේදීම තමයි ඒකට තියෙන එකම ක්‍රමය. ඔය ඔය යන ක්‍රමය තමයි ක්‍රමය. තෙරුවන් සන්නයි ස්වාමීන් වහන්ස. පසුගිය ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ පැවසූ ආකාරයට අප කළ යුත්තේ කිසිවක් නොකර සිටීමය. එනම් පුණ්‍යාභී කර්ම හෝ අපුණ්‍යාභී කර්ම නොකර සිටීමේ. මෙයින් අදහස් කරන්නේ අප භාවනා මාර්ගයේ ආයතුයි කියාද ඔබ වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේද උපුටා ගැනීමෙන් මෙය පැවසුවේය අපහට කාරුණික කාරුණික මේ අදහස වරහන් තුල කිසිවක් නොකර සිටීම තව දුරටත් පහදා දෙනමින් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිවන් අවබෝධය නිවන් අවබෝධයට අවශ්‍ය ශක්තිය මේ ආත්මයේදීම ලැබේවා ඒක නිසා දේශනාවලිය මුලින්දලා අහන්න යම් මට්ටමකට ගියාට පස්සේ තමයි අපිට වෙන දෙයකට විඩ ඉඩාරින්න පුළුවන්. ඒ තෙන්ට යනකම් කළ යුත්තේ කරන්න ඕන. ඒ නිසා කොතෙන්ට යනකම් කළ යුතුද කොතෙන්ද අතහැරෙන්නද කියන එක අමාරුයි කියන එක මේ වෙනකොට මේ වැඩ පුලිය මේ වැඩසටහන 14 සැරයක් කියලා තියෙනවා. ඒ නිසා ඒක දන්නේ නැතුව මුලින් ඉඳලාම මොනවක්වත් කරන්න එපයි කියලා හරියන්නේ නැහැ. පටන් ගන්නලා ඉවරනකම් කර කර හිටියේ කියලා හරියන්නේ නැහැ. ඉතින් ඒක අහන කෙනත් සිහිබුද්ධියෙන් අහන්න. ඒ නිසා දේශනාවලිය මුලින් ඉඳලා ආයෙත් අහන්න ඔය ශීර්ෂයෙන්. එතකොට තමයි තේරෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්ස පළමු දිනේදී ඉදිරිපත් කළ මාගේ භාවනා අත්දැකීම් හා ඔබ වහන්සේ දුන් උපදෙස් හා සම්බන්ධවයි. එදින මම පරයන්ක භාවනාවේදී ආශ්වාසය හා ප්‍රාශ්වාසය ආශ්වාස හා ප්‍රශ්වාස වාතය නාසයේ කෙළවර ස්පර්ශ වන බවත් එහි අවසානය තෙක් වාර 7-8ක් පමණ බැලිය හැකි බවත් සමහර භාවනා වාරවලදී ටික වේලාවක් නිින්ද ගියා වැනි නොදන්නා කාලයක් තිබූ බවත් ඉදිරිපත් කළා. එහිදී ඔබ වහන්සේ දුන් උපදේශය ඌයේ ඒට සූදානම්ව නොබියව එයට වීමට ඉඩ හැරිය යුතු බවය. එය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධයෙන් තොරව සිදුවන්නක් බවත් බොහෝ වාර ගණනක් අත්දැකීම සුදුසු බවත් පැවසුවා. ඉන්පසුව පරයන්ක භාවනාව කරගෙන යාමේදී මා නුපුරුදු අවස්ථාවක් අත්දැකිමි. එනම් ආශ්වාස හා ප්‍රශ්වාසය නාසයේ කෙළවර ස්පර්ශවන දෙස එහි අවසානයේ තෙක් කීප විටක්ම බලා සිටීමේදී මා කිසියම් දෙයක් දෙස යනවා නොයනවා වැනි අසාමාන්‍ය හැඟීමක් අත්දැක්කෙමි. මෙය පිට පිට දෙවරක් පමණ දැනුනි. ඉන්පසුව නැවතත් ආනාපානයේ දෙස බැලූ බව මතකයි. ඉන්පසුව නැවතත් නොදන්නා කාලයක් ගෙවි ගිය බව අවබෝධ විය. නොදන්නා කාලය ගැන අවබෝධ වූයේ එය පසු කල විට උවත් යනවා නොයනවා වැනි අවස්ථාව ඒ මොහොතේම මට දැනුණු දෙයක් බව ඒ ගැන සිහි කරන විට මට හැඟී ගියා. ඉන්පසුව ඊයේ එක් පරියන්කයකදී තවත් අත්දැකීමක් ලැබුණි. එනම් මෙසේ නිින්ද ගියා වැනි නොදන්නා කාලය තුලදී යම්කිසි මතකයක් පැවති ඒ අවස්ථාව පසු කර නැවත ආනාපානයට පැමිණීමේදී අවබෝධ වුණා. එහිදී දැනුණු එතන ආයි කියවන්න. එනම් මෙසේ නිින්ද ගියා වැනි නොදන්නා කාලයක කාලය තුලදී කිසියම් මතකයක් පැවති පව ඒ අවස්ථාව පසු කර නැවත ආනාපානයට පැමිණීමේ පැමිණීමේදී අවබෝධ වූවා. එහිදී දැනුණු සිතුවිලි නැවත මතක් කරන්නට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ. භාවනාව දිගටම කරගෙන යාමට සුදුසු උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේ විදිහට ලෑස්තිලා ගියොත් ඒ නොදැනීම තුලටත් අවදිවීමක් සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය භාවන භාෂා විලාසයේ ගැලපෙන්නේ නැහැ කියනකොට ඒක බොහෝම හිමීට සිද්ධ වෙන්නේ. ඒ නිසා මිරිකලා ගන්න යන්න එපා. නොදැනීම භාවනාවේ ප්‍රතිඵලයක් ඉදිරි ගමනක් මම මේකට ලෑස්තිලා යනවා කියලා ඒකට බය වෙන්නේ නැතුව ඒකට අකුල් හෙලන්නේ නැතුව යන්න ටික ටික ටික ටික ඒක පිළිබඳව දැනීම වැඩිවීමක් වෙනවා ඒක අපිට ඕන විදිහට වෙන්නේ යාට ඕන තාලෙට තමයි සිද්ධ වෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා අරමුණ ගෙවි ගොස් අවදිමත් නිරීක්ෂණ නිරීක්ෂක මට්ටමේ නිබ්බිතා අවස්ථාවේ අත්දැකීම දින කීපයක සිටම විඳීමි ඔබ වහන්සේ උපදෙස් පරිදි මෙය නික්ලේශී අවස්ථාවක් වශයෙන් අගය කරමි. අනුමෝදම් කරමි. නිරීක්ෂකයෙකු වශයෙන් අගය කිරීම පැහැර අගය කිරීම හැර වෙන කිසිවක් කිරීමට අවශ්‍යද? එක් අවස්ථාවකදී එළඹ සිටි ගැඹුරු මානසික తত্ত্বය පැයක පමණ කාලයකට පසු පටන්ගත් ආනාපානයේ විපරීතයක් බවත් ආශ්වාස ප්‍රශ්වාසය අතර හිඩැස ගැප් එක ගෙවී යන පරිදි මෙයද ගෙවී යා යුතු බවත් අවබෝධ වුවත් ඔබ වහන්සේ කියූ පරිදි කිසිවක් මෙනෙහි නොකොට නිහඬ වූෙමි. මෙවැනි අවස්ථාවක වුවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහි නොකළ යුතුයද ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. කොහොම මේකට ඔය කියනට අමතරව ලෑස්තිලා යන එක තමයි මේකට තියෙන එකම දේ. ඔතනද විතරක් අනිත්‍ය දුක්ඛ අනාත්ම නැහැ. ජීවත් වෙන්න ගිහිල්ලා තනිත සුඛනාත් බලන්න ගියොත් ඔය ඉස්සන පටන් ගන්න දවසක් නැහැ වෙනස් වීමක් වෙන්නේ නැහැ කොහොමඩක්වත් තාත්විකය ගන්න බෑ ඉතින් එතෙන්ට ගිහිල්ලා තනිත සුඛනාත් හඳුනන කියලා කියන්නේ අර මෙතෙක් වෙලා කියපු නොකර සිටීම සම්පූර්ණ උල්ලංඝනය වෙලා ඒක තමයි කෙලස් කියන්නේ ඔය කෙලසෙනවා කියන්නේ කලබනවයි කියන එක විවේක වෙනකොට කලතනවා කුප්පනවා ඉතින් ඒක නොකර ඉන්න බැරි කමයි ගාය කියලා කඩි ගාය කියන්නේ ඔන්න ඔකට තමයි පුළුවන් නම් ලෑස්තිලා ඇඳලා ඕකට ඕටියත් කරන්නේ නැහැ කියලා. අන්න එතකොට දැනගන්න පුළුවන්. ඒ බුදියන් ඉන්න කොටියට බුදියන් දර්ශනකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මේ වැඩමුළුවේදී මා කරන පළවන ප්‍රශ්නයයි. මුල් දවස් කීපය තුල සක්මන් භාවනාවේදී පරයන්ක භාවනාවේදී එකම බාහිර අරමුණක් නිතර නිතර මනසට නැගුණි. සක්මනේ අඩි කීපයක් යන විට මෙම අරමුණ සිතට නැගුණි. පසුගිය දින කීපය තුල සක්මන් භාවනාවේදී වම දකුණ බොහෝ වාරයක් බැලූ නිසා දැන් සිතට අරමුණු එන බව අඩු බවක් දැනේ. වම දකුණ බැලීම අඩුම වශයෙන් එක් පැත්තකින් අනික් පැත්තට යනතෙක් හෝ දැන් සිත පවත්වා ගත හැකි බව තේරේ. මෙය වැඩි දුරටත් දියුණු කරගත යුතු බව සිතෙන බැවින් ඔසවනවා, තබනවා යන්න උත්සාහ නොකෙලිමි. පරයන්ක භාවනාවේ මූල කර්මස්ථානය කරගත්තේ හුස්ම ඉහළ පහළ බැලීමයි. ආරම්භයේදී හුස්ම වාර 5ක් 6ක්ගෙන ඒවා නිරීක්ෂණය කෙරෙමි. මෙසේ නිරීක්ෂණය කරනවත් සමගම මගේ මුහුණේ දකුණු මස්පිඩු ඉතා තියුණු ලෙස තද වේ. මින්පසු මගේ සිතේ වැඩි ප්‍රයත්නයක් යෙදෙන්නේ මෙය නැති කර ගැනීම සඳහාය. මේ හේතුවෙන් හුස්ම ඉහළ පහළ බැලීමේ ප්‍රවණතාවය ඊටමත් අඩු බව දැනේ. මේ සමගම මම හිතාමතා නොකලත් ආයාසයෙන් හුස්ම ගැනීමක් සිදු වී ඇති බව සිතේ. වරහන් තුල Papuේ ඇති වෙහෙසකාරී බව. මේ සිද්ධිය මේ වැඩසටහනේදී පමණක් නොව මීට පෙරද සිදු වී ඇත. මේ සිද්ධිය මගහරවා ගැනීමට පිම්බීම හැකිලිම බැලුවොත් નિરાයාසයෙන්ම ඊතා ඉක්මනින් Papuේ ඉහළ පහළ ඉතා ඉක්මනින් හුස්ම ඉහළ පහළ බැලීමට යොමු වේ. ඊයේ හවසත් අද දිනත් පරයන්කේදී ඉරියව්ව බැලීමට යොමු යෙමි. විනාඩියක් පමණ ඉරියව් වලට සිත යොමු කරගත හැකිය. කෙසේ වෙදතු පපුවේ ඇතිවන තද ගතිය අනුව අදත් ආයාසයෙන් හුස්ම ගැනීමක් සිදු වී ඇති බව හැඟේ. මෙම අපහසුතාවය අභිබවා පරයන්ක භාවනාව කරගෙන යාමට සුදුසු උපක්‍රමයක් කියා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවායි පතමි. මේකේ නා කැමැතිද කට උත්තරයක් දෙන්න. ඒ මූණේ දකුණු පැත්තේ ඉන්න නලියන ගතිය හෝ පපුවේ තද ගතිය සතිය තියෙන නිසා සතියට අනුග්‍රහයක් වශයෙන් ලැබිච්ච එකක්ද නැත්නම් සතියට අරියාදුවක්ද කියලා කට උත්තරයක් දුන්නොත් උත්තරේ බොහොම ලේසි සොයාගන්න. ඒ නිසා එයාගේ ආකල්පයත් එක්ක තමයි උත්තර දෙන්නේ. මේ දැනෙන්නේ මූණේ තදගතිය තදවීම සහ පපුවේ තදගතිය සතිය තියෙන නිසා ඇතිවෙච්ච දෙයක්ද නැත්නම් සතියට බාධාවත් නැත්නම් සතියේ දරුවෙද්ද නැත්නම් සතියට අරියාදුවක්ද කියලා මට දැනගන්න ඕනේ. ඒක සතියට අරියාදුවක් ඔය ඒක නිසයි හරි අදුවක් වෙන්නේ. මේ සතිය තියෙන නිසා වෙන්නේ කොයි වෙලාවෙත් ඔවා තියෙනවා. සතිය නැත්තම් දන්නේ නැහැ. දැන් සතිය නිසා තියෙනවා. ඒ නිසා ඒක හිතාගෙන යන්න තව ඉස්සරහට යන්න මුළු ඇඟම පේනවා. මේ පේන දේ බාධා කරගත්තොත් ඊට පස්සේ අපි කරන්නේ ආනපානෙන් පිම්බි බහැකිලිමට යනවා. එනත මේක නැති කරන්න හදනවා. ඒකෝර තමන්ගේ දරුවා හතුරෙක් කියලා හිතනවා. එතකොට කොහෙදෝ යන හතුරු ටිකක් දරුවෝ වෙලා ඉවරයි. ඒ නිසා මේක හොඳට ලෑස්තිලා යන්න. ඊට පස්සේ යනකොට දකුණු පැත්ත විතර නෙවෙයි වම් පැත්තෙත් මුණ නලියයි. අපපුවේ තදවිල්ල නෙවෙයි හැමතැනම වෙයි. ඒ හැම එකක්ම ප්‍රනීත භාවය වැඩිවීමක්. සතියේ තියුණු ඒ නිසා ඒක එච්චර දුර ගන්න ඕන මේකට ලෑස්තිලා යන්න මේක වෙන එක හොඳයි කියලා හිතාගෙන යන්න. ඔය එකක්වත් දරන්න බැරි තත්යකට එන්නේ ඒක හොඳ නෑ කියලා හිතන එක තමයි කෙලස් කියන්නේ. මායя කියන්නේ. ඒ නිසා භාවනා කරලා ලැබෙන ප්‍රතිඵල වලට සාදර වුණේ නැත්තම් හරියට මේ බඩේ ලියන්න හදන වෙලාවේ පොරොප්පක් ගැහුවාගේ වෙනවා. ඒතකොට ඉතින් අපස්මාර වෙනවා. මේ භාවනා ප්‍රතිඵල ඒ නිසා අනිත් දවසේ මේකටත් වැඩිය සියුම් දේවල් ගොඩක් එයි කයේ. ඒ ඔක්කොම භාවනා ප්‍රතිඵල කියලා යන්න බලන්න පුදුමාකාර දියුණුවකට යන්න හදාන්නේ පුදු පිම්මක් පනින්නයි හදන්නේ භාවනාව. ගෞරවනීය ස්වාමින් වහන්ස අද දිනේ භාවනාව පිළිබඳ අත්දැකීම් ඔබ වහන්සේගේ උපදේශ පතා මෙසේ ඉදිරිපත් කරමි. පරයන්ක භාවනාව ආනාපානයේ පිළිබඳව සිත යොමුකොට භාවනාව හොඳින් තැම්පත් වූ පසු ආශ්වාසය හා ප්‍රශ්වාසය යන ක්‍රියාවලින් ආරම්භයත් අවසානයත් දැකීමට උත්සාහ කෙලිමි. තරමක් දුරට යද දැකගත හැකියවද ආශ්වාසය සම්පූර්ණයෙන්ම හීන වී ප්‍රශ්වාසය පටන් ගන්නා අවස්ථාව දැකගත නොහැකි විය. මට දැනී ගියේ මා ආයාසයෙන් හුස්ම ගැනීමත් පිට කිරීමත් කරන බවයි. එය වෙහෙස කර විය. ඉන්පසුව එය පැවතුණු පවතින ආනාපානීය සියුම් වීමට ඉඩහැර සිතේ ඇතිවන හා නැතිවන සිතුවිලි දෙස බලා සිටීමි. දෙපා වල වේදනා ඇතිවද ඒවා මැඩ පවත්වාගෙන දිගටම භාවනා කළ හැකි විය. මෙම தત્ත්වයේ දිගටම පවත්වා ගනිමින් ඉදිරියට යාමට උත්සාහ කරමි. මෙම රටාවෙහි වෙනස් කළ යුතු යමක් තිබේ නම් පෙන්වා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව මෙහිදී හැම විටම වාගේ වම දකුණ යන සංඥාවෙන් පටන්ගෙන අසුව දෙපා පොළොවෙහි ස්පර්ශවන ආකාරය මූල කර්මස්ථානයේ ලෙස තබාගෙන දිගටම සක්මන් භාවනාව කෙලෙමි. මූල කර්මස්ථානයෙන් සිත බැහැරවන සෑම විටකම ඊතා ඉක්මනින් එය අවබෝධ වෙයි. නොඑක් ශබ්ද ඇසුනද ඉන් බාධාවක් නොවි සක්මන දිගටම කරගෙන යා හැකි විය. නමුත් පරයන්ක භාවනාවේදී තරම් සිත ගැඹුරට යන බවක් නොපෙනී. විශේෂයෙන් දුක් හෝ සැප වේදනා වක් දැනෙන ස්වභාවයක් දැනී නොමැත. දිගු වේලාවක් මෙසේ සක්මන කරගෙන යා හැකිය. නමුත් ඒ එකම තැන පවතින ස්වභාවයක් දැනේ. සක්මන් භාවනාව මින් ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයක් දීර්ඝායසත් අත් වේවා. ඒ වගේ සක්මන නීරසකම තියෙද්දි නිතිපතා කරන එක තමයි සද්ධාව කියන්නේ. ඒක නිසා ඒ සක්මනේදී ගැඹුරක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් එහෙම තියෙද්දිත් මම වෙලාවට සක්මන කරනවා. පරියන්කයට ගිහිල්ලා ආස්වාස් ප්‍රසවාසී එකක එකක එකක ගැඹුර බලනවා වගේම එකක එක බණ්ඩ කරන මේ සතියේ සියුම් භාවය වැඩි වෙනකොට සමස්ත ආනාපානෙත් සංසිද්ධියක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක පටන් ගන්න තියෙන ඕක ওই විදිහට බලාගෙන යන්න ආයාස කරනවායි කියලා කියන්නේ දැඩි ප්‍රතිඵල අපේක්ෂාවක් තියෙනවා. ඒක නැතුව සාමාන්‍ය විදිහට කරගෙන යන්න බලන්න හුස්ම බලනවා බැලුවට කෙනාට විතරයි නැත්නම් හුස්ම අල්ලගත්ත කෙනාට විතරයි ආශ්වාස ප්‍රශ්වාස අල්ලගත්ත කෙනාට විතරයි ආශ්වාසයේ නිමාව බලන්න පුළුවන්. ප්‍රශ්වාසයේ නිමාව බලන්න පුළුවන්. නිසා හුස්ම බලන්න පළවෙනි සැරේ ඒ ඒ සම්බන්ධතාවය තියාගෙන ලදලද වෙලාවේ ආශ්වාසයේ ගෙවෙන හැටි ප්‍රශ්වාසයේ ගෙවෙන හැටි බලන්න. එතකොට තමයි පදම අහුවේ ඉක්මනට මිරිකලා අල්ලන්නේ නැතුව ওই දෙක එකිනෙකට සම්බන්ධ වෙනවා. සක්මණේ ඇති වෙන මේ කම්මැලිකමයි මේකෙදී ඇති වෙන මේ අධික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතිය දෙක වෙලාවක සමතුලිත වෙයි. එතකොට ලොකු ඉදිරිපීමක් පයින්නවා. මා ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ සවස සක්මන් කිරීමේදී ඇති වූ අත්දැකීම් විස්තර කිරීමට කැමැතියි. සක්මන සඳහා මේ ශාලාව තරම් දිග ප්‍රමාණයක් තෝරාගෙන පළමුව ඉන්න ඉරියව්වට හිත යොදා අනතුරුව පාද කෙරෙහි සිහිය පැවැත්වෙමි. පළමු වාර කීපයක් වේගයෙන් ඇවිද පසුව වම දකුණ ලෙස මෙනෙහි කළ අතර දිගටම සක්මන් කරන විට පාළු ගතියක් දැනුණු අතර මා තවදුරටත් වම සහ දකුණ ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කළ විටද පාළු ගතිය වහවහ ඇසි පාළු ගතියද මෙහි විරාගයේ බවද දැනුනි වහවහ ඇසිපි ඇසිපිහ හැරෙන වැසෙන ගතියද දැනුනි ඔබ වහන්සේගේ දේශනාවට අනුව හා කමඨහන් ප්‍රශ්නවලට පිළිතුරු දුන්න ආකාරයට මා සක්මන මෙනෙහි නොකර ඔබ ඔහේ බලා ඔහේ ඒ දෙස බලා සිටියෙමි. මෙනෙහි නොකර සක්මන් කළ හැකි වූ අතර සමහර අවස්ථාවල නැවත මෙනෙහි කිරීම අවශ්‍ය විය. ඒ සිත පිට ගිය නිසා නොවේ. ඉබේටම නැවත මෙනෙහි විය. මෙසේ වාර කීපයක් සිදු කළ අතර ක්ලාන්ත ගතියක්, වෙරි වූ ගතියක් වගේ දැනුණු නිසා පරයන්ක භාවනාවට වාඩි වුනිමි. මීට පෙර මා පරයන්කේ වාඩි වූ සෑම විටම වරහන් තුල සක්මන යම් දුරකට සාර්ථක වූ විටත් මාහට මූල කර්මස්ථානය වන ආනාපාන සතියට සිත යන්තමට ගත හැකි වුවත් සිතුලි සිතුවිලි වලින් දැඩි ලෙස බාධා විය. මට ගෙදර යාමට සිතුණු වාර අනන්තයි. සක්මනෙන් පසු පරයන්කේ වාඩි වී ඉන්න සක්මනින් පසු පාර්යංකේ වාඩි වී හිඳගෙන ඉන්න ඉරියව්වට සිත යෙදූ විට ඇස් අවට පාද ඇස්සවට පාදවල අත්ලවල කම්පන චංචල දැනෙන්නට විය. විටක ඇසිපිය වසා තිබියදීම වහවහා ගැසෙන්නට විය. මා ඒ දෙස බලා සිට මූල කර්මස්ථානයේ වන ආනාපාන සතියට සිත යොමු කෙලිමි. එවිට සීතල සුලන් ධාරාවක් බීව මොඩ බටයකින් දකුණු නාසයෙන් එළියට ඇවිත් උඩුතොලේ වදින අතර සියුම් දැවිලි ගතියක්ද දැනුනි. ඒ අතරම නැවත වහවහා වේගයෙන් ඇසිපිය ගැසෙන්නට වූ අතර වරහන් තුල වසා තිබියදී ආලෝකය ආලෝකයක් ඇසිපිය වදින වේගයට අනුව ඇස තුල පෙනිපෙනී ගියේය. ෆ්ලිකරින් වරහන් තුල. ඉන්පසුව නැවත හුස්ම දැනෙන්නට විය. ඒ දෙස බලා සිටින විට විස්තර බලා වරහන් තුල තියෙනවා විස්තර බැලීමට නොහැකි විය. මාගේ හිස සහ මුළු ඇඟම තදවීමකට, හිරිවැටීමකට වාගේ තේරුම් කිරීමට අපහසුයි. ඌ ආකාරයකට ලක් වූ අතර මා බයටපත් විය. බෙල්ල පැත්තකට ගියේය. හනු තද විය. මා ඒ දෙස බලා සිටියෙමි. මේ අවස්ථාවේ මා නැවත සතියෙන් ආනාපානය බැලුවෙමි. නැවත බෙල්ල තිබූ තත්වයට පැමිණි අතර නැවත බෙල්ල ඉදිරියට නැමී පහත් විය. මේ අතර මාගේ අත්ලවලට හා ඇඟට දාඩිය දමා තිබුණි. කටට කෙල එකතු වී නාසයෙන් උගුරට එකතු වී නාසයෙන් උගුරට සෙමද පැමිණෙන ගතියක් දැනුනි. මා මේ ධාතු ස්වභාවයක් ලෙස දැනගතිමි. එක විටම මාහට කෙලගිලීමට අවශ්‍ය වූ විට කැස්සක්ද ඇතිවිය. නමුත් මාගේ සතියට හානි නොවී ඇත. මේ ආකාරයට දෙවරක් තුන්වරක් බෙල්ල පහත් වීම එසවීම සිදු අතර මා ඒ දෙස සතියෙන් බල සතියෙන් සිටියෙමි. බෙල්ල පහත් වූ එක් අවස්ථාවක වම් උර ඇටය අසල විශාල කැක්කුමක් දැනෙන්නට විය. මා ඒ දෙස බලා වේදනාවක් ලෙස මෙනෙහි කළත් වේදනාව අඩු නොවූ අතර වේදනාවේ Nirodhe බැලීමට උත්සාහ කළෙමි. නමුත් මට එය තරමක් නොතේරුණු අතර මාහට පරයන්කේ සිටි කාලය ඇතැයි සිතුනිමි. මා පරයන්කේට කලින් වාඩි වූ බැවින් පැයක පමණ කාලයක් ගත වී ඇත. මා ඇස් ඇර බැලුවෙමි. අන් අය භාවනා කරන නිසා ඇස් පියාගත් අතර සිටින ඉරියව්වට හිත යෙදෙමි. නැවත ඇසිපිය ගැසෙන්නට විය. ආනාපානය බැලුවෙමි. නැවත යම් තදවීමක් වැනි ගතියක් මුළු සිරුරේම දැනිනි. ටික වේලාවක් එසේ සිටින විට අන් අය නැගිටින බව දැනුනි. මාද නැගිට්ටේ ඔබ වහන්සේට নমස්කාර කිරීමටය. එහෙත් වෙනදා මෙන් නොව අන්ද මන්ද ගතියකිනි ටික වේලාවකින් දුරු වී ගියේය. ගරු ස්වාමීන් වහන්ස මේ මට ඇති ගැටලුයි. ඒවා निराකරණය කර දෙනමින් ගෞරවයෙන් අයදිමි. මේ භාවනාවේ කුමන පළවෙනි එක මේ භාවනාවේ කුමන අවස්ථාවක්ද? ඉදිරියට යාමට කුමක් කළ යුතුද? දෙක වේදනාවේ Nirodhe බලන අයුරු පහදා දෙන්න. තුන අද දින භාවනාවේ සිදු වූ සමහර අත්දැකීම් බෙල්ලපාත් වීම ඉදිරියට නැමීම ඇඟ තදවීම ආදිය මීට මාස 6කට පමණ පෙර දෙවතාවක් සිදු වූ අතර නැවත එම අත්දැකීම් නොලැබුවෙමි මෙසේ සිදුවන්නේ සියල්ල අනිත්‍ය නිසාද නැතහොත් පහදා දෙන්න හතර සක්මන් භාවනාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට මා කුමක් කළ යුතුද ඔබ වහන්සේ මේ කරන සාසන කෘත්‍ය තවදුරටත් කරගෙන යාමට ධෛර්ය ශක්තිය වාසනාව හා නිරෝගී සුව ලැබේවා උතුම් නිවනෙන්ම සැනසේවා මම අහගෙන ඉන්නකොට තියෙන විස්තර ලියලා තියෙන වැඩි කෙසේ නමුත් ශරීරයේ හිත පැවිතිලා තියෙනවා. ඉතින් එතකොට මේ දේ වෙනවා මේ දේ නොවෙනවා කියලා මොකක්වත්ම නැහැ. ඒ සියලු දේ සාතර වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ පුදුමාකාර අප්‍රතිහතව මේක බලන් හිටියොත් තමයි. ඒ නිසා මේක දිගට මේ විදිහට යන්න අරින්න. එහෙම තමයි ශරීරයත් එක්ක හිත හාද වෙන්න අරින්න. එතකොට ඔය වෙන්න තියෙන ටික ඔක්කොම තමන්ගේ කසාය මුට්ටිය දැම්බිලා බෙහෙත හැදිලා එයි. ඒක මොනවාක්වත් වෙනස් කරන්න යන්න එපා. මේ විදිහට වීමට අර වගේ බයක් වුණොත් විතරයි අපිට කරදරයක් වෙනවා නම් ඒකට විතරක් සද්ධා විදිහෙන් තියාගන්න. නැවත නැවත මේකට වෙන්න දෙනකොට ඇඟම හදා ගන්නවා. ඒ සතියම හදා ගන්නවා. මේකට ලෑස්ති මනස තමයි හුඟක් වෙලාවට එන්නේ. එතකොට තේරෙයි මේ කය බැලුවොත් කොච්චර දේවල් පේනවද කියලා. අනික් වෙලාවට පේන්නේ නැතිකොට අපි හිතන්නේ නැතුව කියන්නේ බලන්නේ නැති නිසා පේන්නේ නැත්තේ. පහු වෙනකොට අනික් වෙලාවට පේන්න ගන්නවා. මේ ශරීරේ කොයි වෙලාවකවත් එකම අංශුවක්වත් නිකන් නැහැ. නිටතරම නටනවා. ඒක පේන ටික ඔය ලියන්නේ. ඔක්කොම ලියන්න ගත්තොත් එහෙම අපිට හිත උදේ වෙනකන් කවට අසුත කරන්න වෙනවා. එනිසා ඉස්සරහට බලාපොරොත්තු වෙන මිට ගොඩාක් තොරතුරු වෙනවා. අන්න ඒකට සාදර වෙන්න සාදර වෙලා මේ එන සැක බය අයින් කරලා ඒක දිගට පවත්වාගෙන යන්න උගාක් ඔය වේදනාවේ මේ නිරෝධේ බලන්න හදන වගේ සුවිතේස වැඩ කරන්න එපා මේ වෙලාවේ. ඔය යන ගැම්ම දිගට යනකොට හිත හදලා දෙයි Tamange චරිතයට හැටියට අවශ්‍ය කරන ප්‍රශ්න. ඒ නිසා මේ යන විදිහේ හොඳට සතිය තියෙන බව පේන තියෙන. ඒකට අනුග්‍රහ කරන්න කියලා කියන්න අවසාන ප්‍රශ්නය. ඕ සාදු සාදු. නෑ ඇත්තටම සාදු. අපි තුනට කිට්ටු කරගෙන ඉන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස අප සවස් භාගයේදී ඉඟුරු හීනියට කපා නිකන් තේ වතුර සමග පානය කිරීමෙන් විකාල භෝජන ශික්ෂා පදයට හානියක් සිදුවේද වරහන් තුල තියෙනවා සමහර විට ඉඟුරු අපට හැප්පීමට පුළුවන් වන නිසා මට මේ කාලයක් තිස්සේ සැකයක් පවතින බැවින් මේට පැහැදිලි අර්ථකථනයක් දුනහොත් ඉතා අගේ කොට සලකමි. තෙරුවන් සරණයි. ඔයාට ලිපිය ගෙනත් තිබුණා මම දැක්ක අමරනාත් ඒක ප්‍රසිද්ධ කරලා තිබුණා. ඒකේ අමරනාත්ගෙත් තිබුණා ඒ විස්තර නැහැ කියලා. මාත් බැලුවා ඊයේ. ඒ නිසා දල වශයෙන් මෙන්න මේ ප්‍රකාශන දෙක කරන්න පුළුවන්. ආහාර වශයෙන් ගන්නේ ආහාර වශයෙන් පෙන්ලා දීලා තියෙනවා ඕදන කුම්මාස සත්තු මස් මස් මත්ස්‍ය මංශ කිරි දී කිරි කිය. බත් හාල් පිටි වලින් හදන දේවල් බැදි හාල් වලින් හදන දේවල් වලට කියනවා ආහාර කියලා. ඊට අමතරව දියමස් කොඩමස් කිරි දී කිරි. ඒවා ආහාර වලට වැටෙනවා. ඒවා කියන ප්‍රධාන ආහාර. ඒවා උදේවරු විතරයි. හැන්දෑවට ගන්නෙව්වා ඇත්තටම ගොඩක් ඈත තියෙනවා. නමුත් අපේ සම්ප්‍රදාන කියන්නේ අම්බ ජම්බ චෝච මෝච පාරුසක මොනවද පුරියමද? අටක් තියෙනවා. පහන අටක්. අපි මොනවද ඒවට කියන්නේ බුද්ධ පූජාව තියෙනකොට හදන්නේ. අෂ්ටපාන කියලා. එතකොට ඉඟුරු ඒ වගේ දේවල් සත්තා යාව ජීවික ඕනේ ළඟ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒව පිළිබඳ විස්තරවලදී මේ ඒ ටික විස්තර කරන්න ඩවුන්ලෝඩ් කරගන්න බැලුවා ඒ පොත මට හම්බුනේ නැහැ ඒ නිසා සභාවට මම මේ කියන්නේ ආහාර වශයෙන් වැටෙන්නේ ඕදන කුම්මාස සත්තු මත්ස මංච මංච මත්ස දී කීරන් දදි කිරි දී කිරි අනිතේවා ආට මහා පාන තමයි අෂ්ටපාන තමයි ගිලම්පසට ගන්නේ ඉඟුරු වගේ දේවල් ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේක මේ කවදාකවත් කරලා ඉවර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ ආහාර ලයිස්ට් හදලා ෆුඩ් සයන්ස් ඉගෙන ගත්තත් ඕක ඉවර කරන්න බෑ. අවශ්‍ය නම් මේ රේරුකාණ ශාන්සිගේ උපසම්පදා සීලය කියන පොතේ ওই පාඩේ තියෙන එක බලන්න. ඒකේ තියෙනවා අනික් ආහාර වර්ග. ඉතින් මේ වෙද්දී ගොඩාක් වෙන්නේ දන්නේ නැතිකම නිසා හෝ වැරද්දකුත් කරන්නේ නැතුව කුකුස් ඇති කරගන්න. මේ විනේ තියෙන කුකුස ඇති කරන්න නෙවෙයි. ඒක පැහැදිලි කරගන්න ඕනේ. ඒක නිසා අපුලුවන් තරම් කඩන්න නැතුව පරිස්සම් වෙලා මේ වගේ අහලා පොත් කියවලා සුද්ධ කරගන්න එක තමයි ඔකට තියෙන ක්‍රමය.